ජයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භවනා වැඩමුළුවේ අපේ තුන්වෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි ඒ වෙනුවට මේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න අනුව ධර්ම සාකච්ඡාව පවත්වනවා කාට හරි වෙන කිව යුතු කළ යුතුමක් තියෙනවනම් කරුණාකරලා මයික් එක පාවිච්චි කරලා සභාවට ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පූජනීය ස්වාමීන් වහන්සේ අලියම කාලයේ භාවනා කිරීමට ඉතා හොඳයි. ආලෝකයේ ඇති විට පහසුදයි. අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන ශේක්වා. මේක ඇත්තට මමයි ඕගොල්ලන්ගෙන් අහන්න තියෙන භාවනා කරනකොට හොඳ කොයි වෙලාවෙද කියලා. මගෙන් අහන්න දෙයක් නැහැ. ඒකට තමයි මේ වෙලාව දීලා තියෙන්නේ. ඒ නිසා වඩා සතිය පවත්තන්න අරමුණට මුණට මුණ දාලා ඉන්න කොයි වෙලාවද හොඳ කියලා පිට කෙනකින් ඇහුවට හරියන්නේ නැහැ. ඒක තමන්ම දැනගෙන ඒ දැනුවම නැවත නැවත මෙහෙවමින් භාවනා දියුණු කර ගන්න ඕනේ. ඒ නිසා ඒක මේ වෙන කෙනකින් අහන එක තමන්ට ගැලපෙන්නේ. තමන්ට ගැලපෙන්නේ තමන් කරලා දැපපු අත්දැකීම තමයි. ඒක නිසා මේ ප්‍රශ්නේ දැනගන්නා සුළුව උත්තර හොයන සුළුව භාවනා කරන්න පිට කෙනෙක් නෙවෙයි තමන්ගෙම එතකොට දවස් දෙකක් යනකොට Tamanටම තේරෙයි වඩා හොඳ කොයි එකද කියලා. ඊකාවේ ප්‍රශ්න මෙමය සක්මන් භාවනාදී කරලද පුහුණුව නිසාවෙන් පොළොට පය දබන සම්මිටම පයේ හිත පිහිටයි. වේගයෙන් ගියත් හිමින් ගියත් එතෙන් පටන් සක්මන් භාවනාව බාටපත් වේ. ඒ අපට සතිය ජීපත් කරවන්නක් වන්දිය ස්වාමීන් වහන්සේ මෙම தත්ත්වයේ ඉදිනදා ජීවිතේ පාත්තා ගැනීමට කෙසේ පිළිපැදිය යුතුද මේකදී නිකන් සාමාන්‍ය අත්දවක් වශයෙන් කියනවනම් ගමනක් යනකොට දෙවැන්නෙක් එක්ක ගියොත් සතිය පිටවන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් බලන්න තමන් යන ගමනේදී තමන් විතරක් මේ කියන්නේ කතා කර කර හෝ වෙන දෙයක් ගැන බල බල යන්නේ නැතුව තමන් විතරක් යන ගමන අනික් වැඩවලදී නම් සක්මනේදී විතරක් නෙවෙයි අනික් වැඩදෙත් කියනවා සතිය පිහිටන හොරනම් පොඩ්ඩක් හිමීට ඇවිදින්නේ කියලා. එතකොට Tamanටම කල්පනා වෙනවා මොකද මම මේ හිමින් ඇවිදින්නේ කියලා. එතකොට මතක් වෙනවා මම සතිය පිහිටවන්න ඕනේ කියලා. අනිත් එක ඒ පියවර තියෙනකොට කකුලෙන් නගින සද්දෙට අහුම්කම් දෙන්න. Tamange නිකුත් වෙන සද්දෙට අහුම්කම් දෙනකොට ඉබේම සද්ද අඩු වෙනවා. දෙක ඇතුළට හිත නැමෙනවා. මේ වගේ විශේෂයෙන් මේ කොන්ක්‍රීට් දාපු බිල්ඩින් එක සෝල්දර තට්ටුවක ඇවිදිනකොට අසත්‍යමත් කෙනා දඩස් දඩස් දඩස් දඩස් කාලා යට ඉන්න තට්ටුවේ ඉන්නාට බාධා වෙන විදිහට ඇවිදින්නේ. තමයි සතිය පිහිටවපු එක්කනටත් එහෙම වෙනවා. නමුත් Taman තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙනවා නම් පය තිනකොට වැල්ලිය විදිනකොට ඒකේ චරස් චරස් කාලා සද්දයක් එනවා. ඒක ලොකු උදව්වක් වෙයි මේ දැනට යන්තම් අල්ලාගත්ත මේ ඇවිදිනකොට සතිය පිහිටීම තව තව දියුණු කරන්න. ඒක තමයි අපි මේ ලියලා ගහලා තියෙන්නේ slowly, mindfully, silently කියලා. slowly කියලා කියන්නේ වැඩේ පොඩ්ඩක් හිමීට කරන්න. එතකොට සතිය පිහිටනවා. mindfully කියලා කියන්නේ අදිස්ථාන කරන්න මම කවුරුත් එක්ක කතා කරනවා නෙවෙයි මේ යන ගමන යනවා silently කියලා කියන්නේ නිස්සද්දව කියලා කියන්නේ තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙනවා මේ ගමනේදී මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඉබේම තමයි තේරෙයි සතිය වෙන්දට වැඩිය පොඩ්ඩක් යාළු වෙන ගතියක් තියෙන්නේ. කෞරේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සෝවාන් මාර්ග පාරටපත් වෙන මොහොතේදී ඔහුට ඒ බව දැනෙන්නේ කොහොමද? පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. ඉතින් මේක පහදලා දෙන්න බෑ. Tamante එතෙන්ටපත් වෙලා තමයි දැනගන්න තියෙන උපමාවක් වශයෙන් කියනවනම් හොඳට වතුර පිපාසය තියෙන එකනට ඇති වෙන්න වතුර දුන්නාට පස්සේ දැන් ඇති කියලා යාට තේරෙනවානේ බීලා ඉවරනාට පස්සේ එච්චර තමයි. මෙච්චර කල් විපාසය තිබුණා වතුර තියෙනවා. දැන් බීලා වතුරේ ඇති. බත් පිඟානක් දෙනවා. දැන් කාලා එන්න ඇතුළට එන්න. දැන් කෑවා. බත් කෑව ඇති. තුවාලයක් තිබුණා. බෙහෙත් කරා. දැන් තුවාලේ සනීපුණා. එච්චර ආයේ වෙන කවුරක්වත් දෙවන්නේ කේක මේ සහතික කරන්න ඕනේ නැහැ. ඒ තමන්න තිබුණ වෙහෙස පිපාසෙ නැති වුණා. දැන් තමන්න තිබුණ බඩගිනි දුක නැති වුණා. දැන් තමන්න තිබුණ වේදනාව නැති වුණා. වගේ ඒ මාර්ගඵලටපත් වෙනකොට ඒ තිබුණු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබද පරමාසාදී පැවතිච්ච ඒ තුවාල සනීප වෙන එක තමයි දැනෙන්නේ. එහෙම නැතුව ඔක්කොට මෙන්න මේ මේ දේවල් පහළ වෙනවා කියලා එහෙම පොදු ලකුණක් මේ භෞතික ලෝකේ කාමක ලෝකේ තියෙන ලකුණ වලින් කියන්න අමාරුයි. ਸਰවචාන්සේ සඳහන් කළා තියෙනවා බුදු බුදුන් කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ තා සමන්ගේ සීලයේ කෙරේ ආය හොල්ලන්න බැරි නොකඩෙන සද්ධාාවක් ඇති වෙනවා. ඉතින් ඒක හරියට අමාරුයි කියන්න කවදද ඇති උනේ කවද්ද ඒක සම්පූර්ණුනේ කියලා. ඉතින් අර ලෞකික ග්‍රාමීය උපමාව තමයි තිබහක් තියෙන කෙනාට වතුර බීපුවාම තිබහ ඇති වෙනවා. බඩගින්නක් තියෙන කෙනාට බත් කනකොට බත් ඇති වෙනවා. තුවාලයක් තිබුණ කෙනෙක්ගේ මේ දාන තුවාලේ සනීප වෙනවා. ආන්නේ සනීප වෙන වෙලාව තමයි ඒව එකක් තමයි උපමාවට කියන්න වෙන්නේ. කරුණේ ස්වාමීන් වහන්සේ අනිමුත්තානුපස්සනාවට යටත්ව කිසිම අරමුණක් නැතුව හිත එකඟ වේ කිසිම වේදනාවක් හිතවිල්ලක් ශබ්ද නොදැනී උඩුකය සහ යටිකය නැතුව ආසේ දැනී දනිමි දනිමි ලෙසින් ඉඳ හිට මෙනෙහි කරමින් මම දැන් මෙතන නොමැරී වාසය කරන බව දන්නා බව තහවුරු කරගතිමි එකේ සෑහෙන වේලාවක් සිටිය හැකියි. ඉන්පසු හිතුවන්නේ කොමක්දයි පහදා දෙන්න. ඊළඟ පියවර කොමක්දයි පහදා දෙන්න. අපිට ඊගාවට වෙන දේ අවශ්‍ය වෙන්නේ මේක හොඳ නැත්තන්නේ. මේ ලබලා තියෙන හිත තැම්පත්කම හොඳ නැත්තම් තව එකක් හොයන්න ඕනේ. මේක හොඳද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. මේකට එහා එක ඉල්ලනවායි කියලා කියන්නේ මේකට කරන නින්දාවක්. මේකට කරන කෙනහිල්ලක්. මේකට කරන මේ අනදරයක්. එහෙම තියෙන කෙනාට භාවනා හරියන්නේ නැහැ. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ හොඳට හුරු කරලා බලන්න මේ තියෙන නිමිත්තක් නැතුව හිත මේ එකඟ වෙන අවස්ථාවේදී මේකේ තියෙන දෝෂේ මොකද්ද කියලා. මේකේ රාගේ තියනවද, ద్వේෂේ තියනවද, මෝහේ තියනවද? එහෙම නැත්නම් මේකෙන් වෙන කරදරයක් කරනවද? මෙතෙක් කල් තිබුණු තත්ත්වයේදී හොඳද? නැත්නම් අමාරු වෙట్లද? ඉතින් අන්නේම බලන්න ඉක්මන් වෙන්නේ ඒක බලන්න වෙලා ගන්න නැතුව මේක එහා පැත්තේ මොකද්ද තියෙන කියලා අහනකොටම මේ ලැබපු தත්ත්වයට නිග්‍රහ වෙනවා. එහෙමනම් මේ தත්වෙන් බුද්ධියක් ලැබෙන්නේ නැහැ. මේ தත්වෙන් කිසිම ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. මේ தත්වෙන් Tamanට මේ ඒකට කියන්නේ මේ සිංහල කියන්නේ බුද්ධිය කියන එක තමයි. Tamanට ඒකෙන් ආනිසංශ ලැබෙන්නේ මේකට එහා පැත්තේ අල්ලන්න හදනවා. ඒ නිසා ඉස්සල්ලා මේක තහවුරු කරගන්න තහවුරු කරනකොට ගොඩාක් සක්කාය දිට්ඨිය මේ සම්මා දිට්ඨිය සහ යෝනිසෝමනසිකාරයේ තල තුන අභාවකටපත් වෙන. ඒ නිසා ඒකට දින ගණන් මාස ගණන් සති ගණන් අවුරුදු ගණන් යන්න ඉඩ තියෙනවා මේක හුරු කරගන්න. ඊට ඉස්සෙල්ලා එහා පැත්ත හොයනවා කියලා කියන්නේ මේකට කරන අනදරයක් අගෞරවයක්. ඒ නිසා එහෙම කරනකොට මේකෙන් එන ආනිසංස නැති වෙනවා. සක්මන් භාවනාවේ හිත පයෙම පිහිටයි. සද්ද රූප ගන්ධ කිසිවක් කරා හිත නොදුවයි. හිතට මන හිත මනාව එකඟව පවතී. සක්මණෙන් මිදී පරියංගයට යාමට පවා අකමැතිය. මේ අත්දැකීම නිස්සරණ වනසෙනසුරේදී බවද කෘතංජ පූර්වක සීපත් කරමි. ලංකාවේ නිස්සරණ වනසෙනසුරේදී බවද කෘතංජ පූර්වක සීපත් කරන්නේ මේ සක්මණෙන්ම මාර්ගඵල ලැබුවොත් ලැබුවෝ වෙද්ද ස්වාමින් වහන්සේ අපේ මේ තේරවාද ශාසනයේ කීප අවස්ථාවක් සඳහන් වෙලා තියෙනවා. සක්මන් භාවනාවේදී නිවන් ලැබපෙවුවා. මම ත්‍රිපිටකේ නම් කියවලා නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී කමඨාන් සුද්ධ කරන ස්වාමීන් වහන්සේට තීරලා තියෙනවා මේ භාවනාවේදී යම් යම් අවුල් වගේක් සිද්ධ වෙනවා ඉඳගෙන ඉන්නකොට ඒකට හේතුව වීරිය හොඳට නැගිටලා නැහැ ව්‍යායාම සමබර වෙලා නැහැ ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කමඨාන සුද්ධ කළා කියන හැමදාම සක්මන් කරන්න පරියන්කට ඉස්සෙල්ලා සක්මන් කරන්නේ මෙහිමයි සක්මනේ මෙච්චර ආනිසංශ තියෙනවා කියනකොටම ඒ යෝ භාවනා කරන ස්වාමීන් වහන්සේලා තේරෙනවා මේක වෙන්න පුළුවන් මේක තමයි මගේ අඩුපාඩුව මේ ස්වාමීන් වහන්සේට කොහොම හරි මේක අහුණා කියලා ලොකු සද්ධාවකින් හොඳට සක්මනේ මුලැමැදාග විස්තර අහගන්නවා කමඨාන් සුද්ධ කරන හැටි. ඊට පස්සේ ගිහිලා තමන්ගේ කුටියට යනකොටම එළිය තියෙන සක්මන්ට ගොඩ වෙලා සක්මන්ට සක්ම මළුවට වැඳලා පියවර තුනක් තියෙනකොට රහත් තුනයි කියලා කියලා තියෙනවා. මේ පියවර තුන ඇතුළතදී අර සියලු දේවල් සමර්ථ වෙලා මේ රහත් තුනයි කියලා කියලා තියෙනවා. ඒක නිසා අපේ භාවනාවේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම වැටලා තියෙන සක්මන් නැති නිසායි කියලා මට කියයි. මම දැකලා තියෙනවා භාවනා කරන හුඟ දෙනෙක් ඒ ඇත්තෝ එක්ක සක්මන අහලා නැහැ. නැත්නම් සක්මන ගරු කරන්නේ. එහෙම නැත්නම් ඒ සක්මන දවසින් දවස දියුණු කරලා ඉදිරියට යන්නේ මොකද හිතනවා මේ සක්මන්ට ගත කිරීම කාලේ නාස්ති කිරීමක් භාවනා කියලා නම් ඉඳගෙන කරන භාවනාවක් කියලා නිතරම ඉඳගෙන ඉන්න එකට කැමති සක්මන් කරන්නේ නැහැ. කවදාකවත් හරියන්නේ නැහැ. බත් කන්න ඉස්සලා අත හොදනවා වගේ කියලා හිතාගන්න සක්මන අත හොදන්නේ නැතුව බත් කරනවා වගේ එකක් තමයි සක්මන් කරන්නේ නැතුව භාවනා කරනවා කියන එක පරියන්කට යනවා කියන එක එතකොට අර අතේ තියෙන විස බීජ ටික සියරම බඩට යනවා. ඉතල අතෝදලා ඇරියොත් අතේ තියෙන විස බීජ පැත්තකට යනවා වගේ හිත හොඳට ලෑස්ති වෙනවා කරන පරියන්කයට. මුගක් කලකට පරියන්කය හරියනවා. අරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ආරම්භය දීර්ඝව ආස්වාස් ප්‍රසවාස සිදු වෙනවා. පසුව ක්‍රමයෙන් අඩුවේ ගොස් නැත්තරම නැති වෙනවා. පසු විනාඩි 4ක් 5ක් පමණ ගත වුණාට පසු නැවත ඒ සිදුනවා එසේ වීමට හේතුව පැහැදිලි කර දෙන්න මේ නැත් තැම්පත් වෙන එක නම් ආනපනේ එන්නේ එන්නේ තැම්පත් වෙන එක අපි බණීදි මතක් කරගත්තා වගේ සත්‍යපට්ඨාන සූත්‍රයේ ਸਰවචනාංශයේ සඳහන් කරලා තියෙනවා එන්නේ එන්නේ කෙටි වෙනවා කියලා ඊට පස්සේ සම්පූර්ණම නැති වෙන්න ඉස්සර වෙලා ඒක ලාවට අඩු වෙනකොට හිත හොරා ගැම්මයි මේ කම්මැලියට පේන කියන්න පුළුවන් වගේ ආ දැන් ආනපාන නැතුණයි කියලා එයා පැත්තකට වෙනවා. ලාවට ආනපාන තුනී වේගන එනකොටම හිත පැත්තකට යනවා. පැත්තකට ගියාට මොකද හිත පැත්තකට ගිය ගමන් ආනපනිය ඇවිස්සෙනවා ආයසන. ඇවිස්සනට පස්සේ ආයෙ මතුවෙනවා. දෙවෙනි සැරේදී ඒක නා දන්නවනම් ඉස්සල සැරේ මට හිත හැංගුණා. හිත පිටපැන්නා. මං ඊගාව සැරේ එහෙම එක සැරේම නැති වුණා කියන්නේ නැතුව තව ගැඹුරට බලන්න ඕන කියලා එන්න එන්න එන්න අහිත වැඩිය පොඩ්ඩක් ගැඹුරට ගිහලා නතර වෙනවා. අය ඒත් පිටපයි. ඒත් කියන්නේ හිත හිතට අරමුණු අරමුණු ගෝචර වෙන්නේ නැහැ. ඒ මොකද හිත සියුම් නැති නිසා. හිත ප්‍රනීත නැති නිසා. මේතර තුන් හතර සැරයක් කරාන කරන්න එනේන සැරේ ඊට වැඩිය සියුම් ආනාපානට යනකම් යන්න ඉඩ තියෙනවා. එනිසා ගොරෝසු වෙලා ආයෙ සියුම් වෙනවා ආයෙ ගොරෝසු වෙනවා ආයෙ සියුම් වෙනවා කියක දිගින් දිගට යන්න යන්න තිබුණට වැඩිය සියුම් භාවවලට යනවා. ඒකට හේක සාධාරණීකරණය කරන්නේ කරුණු ගන්නවන්නේ මේ පුරුදු නැති හිත යන්තම් අරමුණ නැති වෙනකොට නැති වුණා කියලා නිදහසට කාරණා කියලා පිටපයින්. ඒත් ඒකට ඊට නොතබ හොඳට මේ හිත පිටපයින් යන අල්ලා ගන්නා විදියට අර ඈතින් ඈතින් ඈතට යන ආශාන්තරාවදියා බලයින් වගේ බලන්නේ හිටියොත් වෙනදට වඩා ගැඹුරකට යන්න පුළුවන් වෙනවා. එතකොට සතියක් දිනු වෙනවා. හිතයි අරමුණයි කයයි එහෙම තැම්පත් ගතියකට එනවා. එම වැඩි තැම්පත් භාවයකට ආවුනොත් වැඩි තැම්පත් පාත්තකට ගියොත් නැගිටට පස්සෙත් විනාඩි ගාණක් යනකම් ඒ සාන්තිය හිතේ හිටිනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ ගැඹුරට හුරු කරන්න ඕනේ හිත. ඉන්න ස්වාමීන් වහන්සේ අපි දහම් පාසලේ අධ්‍යාපනය ලබන කාලයේදී සමත භාවනා વિશે ඉගෙනගත් සතර ධානයන් ගැන සඳහන් නොවන්නේ මේ භාවනා වැඩසටහනදී සඳහන් නොවන්නේ ඇයිදයි තේරුම් කර දෙනෙමින් කෞරවපුරුක ඉල්ලා සිටිමු. අතර මේ සතර ධාන භාවනාව හරහා සමාධි විපස්සනාට යනවා නම් ඒක ලේසියි. මම මේකට වෙන ප්‍රශ්නයක් අහනවා නම් ඒ හතර ධ්‍යාන භාවනා කරන්න අවශ්‍ය කරන පැවිද්ද ගැන මේ අත්ව හිතන්නේ නැත්තේ මොකද කියලා දැනගන්න කැමතියි. ඒ ධ්‍යාන බාහන නම් පැවිදි වෙලා ඉන්න ඕන. ඉතින් ඇයි පැවිදි වෙන්නේ නැත්තේ? කට්ටිය පැවිදිලා આવොත් මම කියලා දෙනවා ධ්‍යාන ලැබලා කරන්න ඇති. දැන් මේ කියලා දෙන්නේ භාගයට කන්න කැමති කට්ටියට. තාම ගෙදර දොරෙත් ඉන්න රැයටත් කන්න ඕනේ. දරුවොත් එක්ක හොරතල් කරලා තුරුලේ තියාන බුදියන්ටත් ඕනේ. භාවනා කරන්නත් ඕනේ. නිවන් දකින්නත් ඕනේ වෙච්චාම ඉතින් ඒකට ගැළපෙන ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. කවුරු හරි පැවිදි වෙලා ඉන්නවනම් ඒ සඳහාම අපකැප වෙනවනම් එහෙනම් ටිකක් දුරතික ගමනක් ඇතයි. මොකද ඒ ඒ ඒ ධ්‍යාන භාවනාව සඳහා තමයි මේ අරණ්‍ය සීනාසන, රුක්ක මූල සීනාසන ඒව තියෙන්නේ. ගිහියත්තන්ඩ ඒක බැරි ඇත ඉන්න නැත්තු ඉන්න මම දැකලා තියෙනවා දන්නවා. ධ්‍යාන භාවනා කරන්නේ ගෙවල් දොරවල් ඉන්න නැත්තුත් කටයුතු කරනවා. නමුත් ඒක නිකම් මේ පෙට්‍රෝල් ටිකක් පීරිසයක තියාගන්න හදනවා. පීරිසෙ තිබ්බ ගමන් හුප්පියකට යනවා. පෙට්‍රෝල් වගේ තියෙන දේවල් තියලා මූඩියෙන් වහලා තියනවා. නැත්නම් ඒක වාෂ්පීකරණය වෙනවා. ඒ නිසා මේ සමත ධ්‍යාන නඩත්තු කරනවා කියන එක උපේනටත් වැඩි අමාරු සමාලයක්. විශේෂයෙන්ම ඒකටම අපකප්ප වෙච්ච නැති පරිසර, සප්පාය කරු නැති පරිසරයක එහෙම ධ්‍යාන ලැබලා නැති වුණොත් ඒ ධ්‍යානේ නැති වෙච්ච නිසාම වහකාලා මැරෙන්න ඉඩ තියෙනවා. කොච්චර බෙල්ල තියන්න ඉඩ තියෙනවා. ජීවිතේ නැති කරගන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම ඒක ලබලා නැති අනිද්දාස යනකොට නැති වෙනකොට මේ මොකද උනේ කියලා පුදුමාකාර ඉච්ඡා බංගත් එකට එනවා. මොකද ඒක ඒ තරම් බොහොම කාන්දන් ශක්තියක් තියෙන මේ කාන්තිමත් භාවයක් තියෙන ධානයේ. කැඩලා ගියාට පස්සේ ආයෙ නැති වෙනකොට තමන් පිළිබඳ තද ඉච්ඡා බංගත් එකට එනවා. ඉතින් ඒ නිසාම උපයාගත්තට පස්සේ ඒක නොකැඩෙන්න හොඳට වශී කරගෙන යන්න මම කියන්නේ ඇත්තටම කියන්න බෑ කියලා. කරත හැකි. නමුත් තාම පැවිදි වෙන්නවත් හිතාගත්තේ නැති ලෙල්ලලෙව කකා ඉන්න මේ જાතියට කොහොම කියලා දෙන්නද කියන එකයි. කවුද කැමති මේ ඔන්න ඕනේ ගිනි අඟුරක් වෙච්චා කියලා පැවිදි වෙන්න? චික්කත් අතුසඳ බෑනේ වැරදිලාවයි. මම එහෙම එනවනම් එහෙනම් ඉතින් ෆුල් ටයිම් දාලා අපිට මීට e කියලා දෙන්න පුළුවන්. මෙහෙමයි මෙහෙම කියලා අපි දැන් කරන්න හදන්නේ ඒක නැති වුණත් මෙන්න මේ වටින් අත දාගෙන යන්න පුළුවන් කමක් තියෙන ඔය ඉන්න එකේ ඉඳගෙන තව පොඩ්ඩක් ඉස්සරහට යන් අදිස්ථාන ශක්තිය ඇති කරගමින් දරුවන් කෙරේ වස්තුව කෙරේ ඔය තියෙන ආසාව පොඩ පොඩ දුරුවන් වෙන්න ඇරලා gediye නිකන් දුඹුක් කරගෙන විලිකුන් කරගෙන කඩලා දාන එකක් කරන්න හදා ඔයගොල්ලෝ කල්පනා කරන්නේ ඔය මොනවක් කරන්නේ ගිහිකම රැකගන්නේ කොහොමද කියලා තමයි ගිහිකම තමයි ඉස්සර කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් ඒ තාලෙට තමයි මේ බිස්නස් එක යන්නේ. ඒ ඕගොල්ලෝ ආයෝජනය කරන ක්‍රමයට තමයි බිස්නස් එක යන්නේ. ෆුල් සම්පූර්ණ ආයෝජනයට යනවනම් අපි කැමති. ඒක නිසා ඒක බැරි දෙයක් නෙවෙයි. මේ මේ මේ ප්‍රශ්න වලට උත්තර කලින්ම දෙන්න ඕන නිසා පළවෙනි වාක්‍යය මොකේද මේ වැඩසටහන් කියන්නේ අපි මේ කරන්න හදන සතිය වඩණ්ඩයි සතිපට්ඨානයයි සතිය වැඩුවට පස්සේ කැමති නම් ධ්‍යාන මාර්ගය යන්න පුළුවන් කැමති නම් විපස්සනා මාර්ගය යන්න පුළුවන් ඒක කිසිසේත්ම බාධා කරලා නැහැ අපි කරන්නේ වැලයන් හැටියට මැස්ස ගහලා දෙන්න එකයි සතිය වඩනකොට යන අතට තල්ලුව දීලා බලන්න හරකට ඵලයන් මේකට ඵලයන් කියලා හරවන්න යන්නේ හරවන්න ගියොත් අවුල් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අපි කරන්නේ සතිය වඩන එක ඒ කරනකොට යන කෙනා ඒ සතිය සමාධියටත් උරු දෙනවා ප්‍රඥාවටත් උරු දෙනවා. කොයි එකටද කියන එක අපිට කල්ලාතෝ කියන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විට හිත එකඟ වී වැඩි වේලාවක් යන විට අඳුරු ගුහාවකට ශරීරය ඇතුළු වන්නාසේ දැනීම භාවනායේ ජීවන අවස්ථාවකද නැත්නම් හිතේ මායාවකද අඳුරු ගුහාවට ඇතුළු වෙනවා සමගම තිගැසී භාවනාවෙන් මිදේ. මේ යටම තියෙන වාක්‍යය මට ලොකු තොරතුරක් සපේනවා. පළවෙනි ප්‍රශ්නට උත්තරේ එතන තියෙනවා. ඒ කියන්නේ භාවනාව ඉදිරියට යන්නත් පසට යන්නේ කියලා Tamanට වැටහෙන්නේ මේ වෙන දේවල් වලින් උනන්දුවක්ද ඇති වෙන්නේ කම්මැලිකමක්ද හිත පිබිදීමක්ද ඇති කරන්නේ බයක්ද කියන එක විතරයි දැනගන්න ආලෝකයක් දැක්කත් නිදිමතක් ආවත් අන්ධකාරයකට ගියත් ඒක ගැස්සුණත් Tamanට මොකද වෙන්නේ බයක් වෙනවද උනන්දුවක් ඇති වෙනවද එහෙම නැත්නම් ඉස්සරහට යන දහිරියක් වෙනවද අම්මෝ මේක කරන්න බෑ කියලා බයක් ඇති වෙනවද කියන එක විතරයි දැනගන්න මොන දේ හරි ගන්න ඉදිරියට යන්න හිත පිබිදෙන ගතියක් එනවනම් ඒක භාවනාවට බොහෝ සේගුණ දායකයි අපිට ඕන කරලා තියෙන්නේ මේ උනන්දු වැඩි කරලා දෙන්න තමයි ඒ උනන්දු වැඩි කරලා යන්න යන්න තමන් මේ හුදුවට වර්තමාන මොහොතේ ජීවත් වෙන අවදිමත් සත්‍යමත් අප්‍රමාදී මානසිකත්වයක් ඇති කරගන්න ඉතින් භාවනාවේදී වුණත් මේ වගේ හොඳ තැනකට ගියත් නරක තැනකට ගියත් භාවනා අපක්ෂේෂ නිසා අපි පුරුදු කරගෙන ආපු රුචි අරුචිකන් නිසා හරි පාරේ ගියත් බය වෙන වෙලාවල් එනවා. ඉතින් ඒකට කමඨාන සුද්ධ කර කර කියන්න ඕන නැවත නැවතත් ඔය වැඩේ කරලා ඔකට බය නැතුව මුණ දෙන්න බය නැතුව මුණ දෙන්න එකයි තියෙන්නේ ලෑස්ති වෙලා යන්න. බාහන හරියාගෙන යනකොට මේම අන්ධකාර ගතියක් එනවා, පාළු ගතියක් එනවා, තන් වෙන ගතියක් එනවා. ඒකේ කමක් නැහැ. මම මේකට ලෑස්ති වෙලා ගියොත් මේ මේනව බව දැනගෙන ගියොත් මේකේ தත්ත්ව වෙනස්. නොදැන ගියොත් தත්ත්ව වෙනස්. බුද්ධ ශාසනයක් තියෙන කාලය කියලා කියන්නේ දැනගෙන යන්න පහසුකම් තියෙන. බුදුහාමුදුරුවෝ කරලා කියලා දීලා තියෙන නිසා අපි ඒක දැනුවත් වෙලා ඒ දැනුමත් එක්ක යන්නේ. එතකොට දවසකින් දෙකකින් අර තියෙන හුඹස් බය නැති වෙලා ජීවිත පරිත්‍යාගයකින් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. හරියට බාලදක්ෂ ව්‍යාපාරයක බැඳිලා අපි කැලේකට ගිහිල්ලා නොදන්න තැනක කූඩාරමක් ගහගෙන රැයිලි කරනවා. අනන්ත අප්‍රමාණ සැපතින ගේන් අතහැරලා ගිහිල්ලා කැලේට ගිහිල්ලා අපි දේවල් කරන්නේ අන්ධකාරට බය නිසාවක්වත් මනසතුන්ට බය නිසාවක්වත් නෙවෙයි අපේ හිත ඒ බය ඇරලා ශක්තිමත් කරගන්න ඕන නිසා. ඒ වගේ එකක් තමයි භාවනාදී කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ හිත සමාධිගත වූ පසු තම බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙයිද රද්ද රූප ආදියත් කිසිේත්ම අරමුණු නොවේද පහදා දෙනසේක්වා මේක නිසා මේ කියන එකන කරන්නේ මොකද්ද භාවනාව කියලා කියනවනම් මම මේ මේ කතා කරන්නේ මෙන්න මේ භාවනා කරන කෙනෙක් කියලා මට sannivedana කරන්න පුළුවන් එහෙම නැතුව Taman පිළිබඳව තොරතුරු අඩුවෙන් දීලා තොරතුරු දෙන්න කැමති නැත්නම් මට අමාරුයි හරස් ප්‍රශ්න අහන්න ඉඩ නැත්නම් මේ නඩුව අහන්න අමාරුයි. ඒ නිසා මේ ලියපෙකනයි මම දැනගන්න කැමතියි තමන් කරන්නේ මොකද්ද කර්මස්ථානය කියලා එලි කරනවා නම් අපිට පුළුවන් සාකච්ඡා ඉදිරියට ගෙන යන්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා දිගටම දිනපතා වඩමින් ඉදිරියට යන විට මාර්ගඵල ආගිවේක බවටපත් වේද? ආ ඉතින් එහෙම නැතු අදහසකින්ද කරන්නේ අපිනේ. අපි ආනාපාන සති භාවනා කරන්නේ වෙන අපි ලාභයක් බලාපොරොත්තු වෙනද සත්කාරයක් බලාපොරොත්තු වෙනද සම්මානයක් බලාපොරොත්තු වෙනද අනුන්ට උගන්වන්නද නැත්නම් භාවනා කරනකොට ලකුණු ලබන්නද මොනම දෙයකටවත් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මේක බුදුරජාන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒකාන්තයෙන්ම මේක නිවන් ගාමී පාරක් කියලා ඒ විශ්වාසය මත තමයි යන්නේ. අටසිල් පන්සිල් සමග මේ බෞද්ධ ආගමනුකූල තවත් පින්කම් රසක් සමග භාවනාව කළොත් සසර ගමන නැති කළ හැකි වේද? ඒක මේ ගොඩාක් එකවර කරන්න බැරි නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කර තිනවා වඩා හොඳ දේ තෝරාගෙන අත වඩා හොඳ දේ විනය හොඳ දේ වුණත් කමන්නේ අතහැරලා වඩා හොඳට යෙදෙන්නේ කියලා නිසා සීල සමාධි ප්‍රඥා ක්‍රමයේට සීල එකක් ඉන්න ගමන් පන්සිල් අටසිල් නවසිල් සාමනීර සිල් උපසම්පදා සිල් ඇසේ ඒක දිනු කරනවා ඊටසේ භාවනාවත් පළවෙනි ධ්‍යාන දෙක තුන හතර අරූප ධ්‍යාන ආදී වශයෙන් හැම වෙලාවෙම සතිය මේ සමාධිය දියුණු කරනවා. ප්‍රඥාව වශයෙන් අරමුණේ මුල මැද මෙහිමයි මුල මෙහිමයි අග මෙහිමයි ආදී වශයෙන් වැඩි කරමින් වැඩි කරමින් භවනා කෙරුවොත් ගමන කෙරුවොත් එහෙම නැත්නම් ලදලද අවස්ථා පැහැරෙනවට පාවිච්චි කෙරුවොත් සසර ගමන නැති කරන්න හෝ කෙටි කරන්න පුළුවන්. ආනාපාන සති භාවනා අදාළ කර ගන්න හුස්ම රැල්ල පුද්ගලා උත්ලයාගේ උපත සමග ආරම්භයේ ප්‍රසවාසයේ පසුව ඒ නැවත් නැවති නැති වී යෑම මරණ ලෙසත් ගැනීම එය ස්වභාවික සිද්ධියක් බැවිනි. සිත එක් කර්මක බැඳ තබා ගන්නට ඒ සිත මෙනෙහි කිරීම ආනාපානාවෙන් කෙරෙන දෙයක් වේද ඒක ඉතර මේ දෙවෙනි තුන්වෙනි ප්‍රකාශනයේ තියෙන ආනාපාන සති භාවනාවට අදාළ කර ගන්න හොස්පිටල් පුද්ගලයාගේ උපත සමග ආරම්භ වී ප්‍රස්වාසයට පසුව ඒ නැති වී යාම මරණ ලෙස ගැනීම මේ ස්වභාවික සිද්ධියක් බැවිනි ඒතරයි ඒකේ ප්‍රශ්නයක් මොකක්ද නැ ප්‍රකාශනයක් හිත එක් කර්මක බැඳතබා ගන්නට ඒ ගැන මෙනෙහි කිරීම ආනාපාන භාවනාවෙන් කෙරෙන දෙයක් වේද ඇත්තටම ආනාපාන භාවනාවෙන් අපි කරන්නේ සතිය තමයි. එන්සයකට ආනාපාන සතිය කියනවා. ඒ කාර්මක බෙන්තපා ගන්න හෝ මෙනෙහි කිරීම කියන එකට ගන්න මෙවලන් ටිකක් විතරයි. අපි බලාපොරොත්තු වෙන ආනාපානෙන් සතිය. ඉතින් ආනාපාන සතියෙන් හෝ මොකෙන් හෝ සතිය වඩා ගත්තොත් ඒ සතියෙන් කර දෙන ආනිසංස ටික ලැබෙනවා. මේකට ආනාපානයේ එක කර්මස්ථානයක් විතරයි. මා භාවනාවේ ඉදී සිටි විශාල ආලෝකයක් ගුහාවක් අනිස්ථානයක් දොටිමි. එම ස්ථානයේ මැද ඊටමත් අලංකාර විශාල මංජුසාවක් රණින් වැඩ දැමු මංජුසාවක් දොටිමි. මේ අරුත පහදා දෙමින් පාද නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. මම ඊයේ පුළුවන් තරම් කමඨාන් සුද්ධ කරනකොට උත්සාහ කරා කියන්නේ මේ වගේ දේවල් දැකලා ඌව තොරතොර ඉඳ ගියොත් ආනාපානෙන් හිත ගිලිහෙනවා. ඒ නිසා මතක තියාගන්න මේවා පෙන්වන්නේ ආනාපානෙන් හිත කඩන්නයි. අපිට කරන්න තියෙන්නේ මේවා දැක්කට නොදැක්කාසේ ආනාපානෙත් එක්ක යන්නේයි. දැන් මොනවාද වෙන්නේ ඇයි මේවා පෙන්වන්නේ කියලා කල්පනා කරන්න කරන්න අපි ආනපනින් ආනපනට අනදර කිරීමක් වෙනවා නොසලක හැරීමක් වෙනවා ඒ නිසා හොඳ පැත්තක් වේවා නරක පැත්තක් වේවා ගමන බාධා කරගන්න තු යන්න නම් එව්වාගෙන නතර වීවා විසඳ විසඳ වැඳ වැඳින්න නැතුව ඉදිරියට යන්න මේ ඔක්කොම මනසේ ඇති කරන මනෝමය චිත්ත රූප ඒ වගේ හොඳ නරක තෝරන්න යෑම කාලේ නාස්ති කිරීමක් කියලා කියනවා ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන විට ටික වේලාවකින් අරමුණ වෙනස් වෙයි. මොකුත් නොදැනියයි. නැවත අරමුණට ඒමට සිතන විට කාලයේ ගෙවි ගොස් පසු අරමුණට සිත ගැනීමට නොහැකි වේ. විසඳුමක් ලබා දෙන සීක්වා මේ යමක් විස්තර කරන්න උත්සාහ කළා තියෙනවා පිරිසිදුමදි. ටික වේලාවකින් අරමුණ වෙනස් වෙයි කියනවා මොකුත් නොදැනියයි කියලා කියනවා. ඒ කියන්නේ පාවිච්චි කරලා තියෙන වචන වලින් පේනවා මේ කියන්න ඕනේ අදහස හෙලි කරගන්න බැරි ගතියක් පේන තියෙන්නේ. ඉතින් ඒ විදිහට අරමුණ ගොරෝසුට පේනවා ගොරෝසු බව දැනගන්න. සියුම පේනවා සියුම් බව දැනගන්න. අතිසියුම පේනවා අතිසියුම බව දැනගන්න. නොදනිය නොදනිය දැනගන්න. ආය අරමුණට හිත ගණ්ඩා හදනවයි කියලා කියන්නේ හොඳට නලවලා බබා නිින්ද ගියාට පස්සේ ආයෙත් බබාගෙන් කතා කරලා අහන ඔයා නිදිද කියලා වගේ. අමාරුවේ මේ බබා නිදි කරගත්තට පස්සේ දැන් අහනවා මේ ඔයා නිදිද මං යන්න හදන්නේ පොල් ගාන්න පොඩ්ඩක් මට නිදිද කියලා කියන්නකෝ. ආන්නේ වගේ වැඩ. ආයෙත් අරමුණට ගන්න හදනවා කියන්නේ බබා නිදි ආහාර ගන්න හදනවා. ඒ කියන්නේ අර මේ මේ යන ගමනේ પરමාර්ථය. අපි මේ කරන වැඩේ પરමාර්ථය පිළිබඳව පිරිසුදුකමක් නැහැ. ඒක නිසා හොඳට මතක තියානින්න මේ වගේ ඇසියුම් තත්යකට ආවනම් ආයක අවුස්සන එකට තමයි කෙලසනවා කියන්නේ. අවිශ්වීමන තමයි මාර බලවේග කියලා කියන්නේ. ඔක කරන්න යන්න එපා. එහෙම තැම්පත් වුණාට පස්සේ කොච්චර වෙලාවක් ඒ තැම්පත් ගතිය ඉන්න පුළුවන් හැබැයි නිින්ද නෙවෙයි. එතකොට එnde end තැම්පත් ගතිය පිළිබඳව අවදිය අප්‍රමාදේ සතිය වැඩෙයි. නැවත අරමුණට යන්න හදන එක තමයි කෙලෙසේ ඇති. මොනවා හරි දෙකින් මේ ගඟේ ගහගෙන යන මිනිහා පිටුරු ගහ හැරි එල්ලෙනා වගේ එල්ලෙන ගතියක් හිතේ තියෙනවා. ඒ තමයි කෙලෙස් වල හැටි. ඒකට ධෛර්යය දෙන්න යන්න එපා. මා භාවනාදී ඉදී සිටදී මුහුණ පුරා තෙල් කූඹියකු ඊටමත් කලබලෙන් නාසයේට ඇහැට ඇසට කනට ඇහැට රිංගා ගැනීමට තත් කරන ලදීන් පසු ඒ මා ඉවසා සිටීමි. ඉන්පසු ඊටමත් අද විදුලි පන්දමකින් වැනි රතු ආලෝකයක් ඇසීමට දැරිය නොහැකි තරම් විදුලි ආලෝක රතු ආලෝකයක් ඇසට වැදුනි. මේ තරම් මේ කුමක්ද යන්න පහදා දෙනෙමින් නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඉතින් මේ භාවනා වේදිලා තියෙන්නේ මොකද්ද කියලා ලියලා නැහැ. ආනාපානයි කියලා හිතනවනම් මේ කූඹියක් එහෙම දඟලන දඟලද්දි ටික වෙලාවක් ගිහලා ඒකට හුරු කරගෙන හිත ඒ ASCII ආනාපානෙ තියනවාද කියලා බලන එකයි කරන්නේ. ඊටත් වැඩිය ප්‍රකට ආලෝකයක් ආවත් එනකොටම හිත ගැස්සෙනවා. නමුත් ඒ ආලෝකයේ දිගින් දිගට තියෙනවා මේ ආලෝකයේ පවතිද්දි මට හුස්ම ගන්න පුළුවන්ද කියලා බලනවා බැලුවොත් අපි පාරේ පිටපණින්නේ නැහැ. නැත්නම් මේ මග ලකුණු බල බල හිටියොත් පාරෙන් පිටපයින්. හොඳ වුණත් නරක වුණත් ඒ නිසා මොන දෙයක් ආවත් ඒ වගේ කේන්දර බල බලා අංජනන් එළිය රැර නැකත් බල බල ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ යස්සේ මට අර මෙතෙන්ට එන්න උදව් කරපු ආනාපානෙ තියාගෙන ඉන්න පුළුවන්ද කියන එකයි බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ විග්‍රහ කරන්න ගත්තොත් කාලේ නාස්ති වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ නිවන් දැකීම නිවන් මාර්ගයේ ගමන් කිරීම ආත්මාර්ථකාමීද පරාර්ථකාමීද කරනවායින් පහදා දෙන්න මේ ආත්මාර්ථකාමී වුණත් පර අර්ථකාමී වුණත් මේ ආත්ම දෘෂ්ටියක ඉඳලා කතා කරන්නේ නිවන කියලා කියන්නේ අන්නේ දෘෂ්ටීන් නැති කරන්න හදන නිසා ඒක මනින්ද කෝදුවක් නැහැ ඒක මොන දෙයකටවත් මැනීමකට ලක් කරන්න අමාරුයි ඒක නිසා නිවනේ මෙපිට නම් ආත්මාර්ථකාමී පරාර්ථකාමී දෙකම තියෙනවා. පෘථග්ජන ලෝකේ දෙකම තියෙනවා. නිවන් ලෝකේ ඒක මනින්න උපක්‍රමයක් නැහැ. මොකද එතකොට මේ අත්ත් සංඥාව හෝ මාන්නේ හෝ මනීම හෝ තෘෂ්ණාවට ඉඩ නැහැ. ඒක නිසා මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්නේ නැතුව ඔන්නෝක නිවන් ලබලා බලමු එතකොට තේරෙයි. අර ස්වාමීන් වහන්සේ අවසරයි මම ආනාපාන සති භාවනා කරන විට සමාධිය ඇති වෙනවා. ඒකම භාවනා කරනට ස්වල්ප වේලාවකින් ඇඟ ගැහෙන ස්වරූපයක් ඇතිවේ. ඒ කුමක් නිසාද කියා පහදා දෙන්න. මේ සත් සමාධිය ඇති වෙනවා කියන වචනේ මම එච්චරම මේ හොඳින් අවබෝධ කරන්නේ නමුත් හිත එකලස් වේගෙන එනකොට සතිය දියුණු වේගෙන එනකොට මේ ශරීරයේ වෙනදා නොතැනෙන භාවනාවට පමණක් දැනෙන මේ කම්පන චංචල උණුසුම් සිසිල් ගති දැනෙනවා. ඒකින් භාවනාවට භාවනා හිත ඇඟට ගියා කියන්ට ලකුණු. අපේ හිත තියෙන ගොඩක් කලකට පිටනේ. ඇඟට ආවට පස්සේ ඇඟේ ලකුණු දැනෙනවා. ඒවා නතර වෙලා ඒවා බලබලා හිටියොත් භාවනා කැඩෙනවා. කාලේ නැස්ති වීමක් වෙනවා. ඒක දරා ගන්න පුළුවන් නම් මේක භාවනාවේ මාපික බව දන්නවනම් ඒක වාසියට අරගෙන අර ආනාපානෙම දිගට කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. මම මේ හතරවෙනි වතාවට කියන්නේ මේ වැඩසටහනදී මෙව්ව මොකද්ද කියලා හොය හොයා යන්න ගත්තොත් ඒක භාවනාවේ ගමන්ට අතුරු වැඩක් වෙනවා. කාලේ නාස්ති වීමක් වෙනවා. සැක කරන්නේ නැතුව කෙලින්ම ආනාපානය අදාහගෙන ඉදිරියට යන එකයි කරන්න ඕනේ. ආනාව ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි කරන විට සුළු වේලාවකින් මොකුත් නොදැනියයි. ඇතම් අවස්ථාවල යම් කිසි දෙයක් මතකෙට එයි. නිවෙස් වල අය ගැන හෝ වෙනත් ක්‍රියා පිළිබඳව. ඉන්පසු ඒ ඔස්සේ හිතයයි. සත්‍ය පවත්වාගෙනට නොහැකි වේ. ස්වාමීන් වහන්සේ එසේ වන්නේ ඇයි? කාරණික පහදා දෙන සීක්වා. ඉතින් හිත භවනා නොකරන වෙලාවේදී ඕක තමයි කරන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් භවනා කරන ආවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ ඇවිල්ලා දෙයකට යොමු වෙලා පූර්ණ කාලිනව කරන්න ගියාම හිත කිසියම් චාරයක් නැති කිසිම න්‍යාය පත්‍රයක් නැති ਸਰවචන්නාංශයේ මතක් කරපු විදිහට පිස්සු ඇච්ච වඳුරෙක් වගේ රිලෙවෙක් වගේ අතෙන් අතට පැන පැන ඉන්නවා. ඉතින් ඒක ඇයි කියලා අහන්නවත් අපිට අයිතිවාසිකමක් නැහැ. ඒ තරම්ම අපි මේක දන්නේ නැති ඉන්නේ භවනාදී තේරෙන්න පටන් ගන්නවා හිත කියන්නේ ඔච්චර නොදැමුණු කිසිම න්‍යාය පත්‍රයක් නැති අධික ਸਰවචනසිකේ ගාතාවක තියෙනවා ඒකං චරං ගුහාසයන් අශරීරං ගුහාසයන් මේ ශරීරය තනියම හැසිරෙනවා ඉන්න තැනින් කියලා නෙවෙයි යන්නේ බොහෝම වේගයෙන් වෙනස් වෙන සුළු දෙයක් සර්වචනසු උපමාවක්වත් දෙන්න බැරි තරම්. ඉතින් ඒ නිසා සත්‍ය පවත්තන උත්සාහන පිට අනේක ස්වභාවයි අපි කරන්න තියෙන එක විනයනය කරලා හික්මවගෙන බැගෑපත් වෙලා හැකිතාක් දුරට නැවත සත්‍ය පවත්තන උත්සාහ කරොත් ඒ උත්සාහයට සාපේක්ෂව ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා මේ පිට යන්න හේතුව මොකද්ද කියලා ඇහුවොත් ඒ කෙලෙස් මාර බල වේග, මෝහේ, තෘෂ්ණාව ආදී දේවල් තමයි මේ හිත කඩන දේ. නැවත අපි ඒක ඒකට මුල් තැන දෙන්නේ නැතුව නැවත නැවත උත්සාහ කළොත් එන්නේ එන්නේ එන්නේ සතිය ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. මා ආනාපාන සති භාවනාවේ විනාඩි 15ක් වමන සිටින විට ඉන්පසු කිසිම දැනීමක් නැතුව යයි. අද දිනද පරියංක භාවනායේයි පැයම යෙදී සිටියත් සිදු වූයේ එවැනි දෙයකි. මේ ගැන සඳහන් පහදා දෙනෙමින් নমස්කාර පුලක ඉල්ලා සිටිමි. විනාඩි 15ක්වත් යන්නේ නැතුව ඉඳ ගන්නකොටම ඉඳ ඒක එන බාට වග බලා ගන්න. <clears throat> ඒක මේ භාවන වැඩමුළුවේ ටිකට යන්න යන්න යන්න යන්න ඉසල විනාඩි 35ක් විතර යනවා පස්සේ 10 15 එතකොට ඉඳගත්ත ගමන්ම මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඕනේ කොච්චර වෙලාවක් ඒක භාවනාවට හැල හැප්පීමකින් තොරව පරියන්කේ පවත් ගන්න පුළුවන්ද කියලා. සමාධිය සතිය පවත් ගන්න පුළුවන්ද කියලා. අතරමැදි ආය සතිය කැඩිලා ආනපනෙ මත උනත් ආයසරක ආනපනෙත් එක වැඩ කරනකොට ආයෙත් tempත් වෙනවා. ආන්නේම අවස්ථා 10 15ක් එක පරියන්කේදීම ගොරෝසු වෙනවා ආයෙසියු වෙනවා ආයෙ ගොරෝසු වෙනවා සියුම් වෙන යන්න ගත්තොත් මේ මේ අපිට තේරෙනවට වැඩිය තද බල සියුම් භාවයකට ක්‍රමයෙන් ක්‍රමයෙන් ආනාපානිය යන්න හදනවා. එතකොට ඒක මේ හම්බිච්ච අවස්ථාවේ වැඩගත් වෙනවා. විසඳ විසඳ විස්තර කර කර ඉන්නවට වැඩිය හොඳම වැඩි අවස්ථාව තේරුම් අරගෙන ඊගාව පියවරට සතිය දියුණු කරන එක තමයි කරන්න තියෙන්නේ. දහම්මක ගමන් කිරීමේදී ඊට විරුද්ධ අයට කරුණු පැහැදිලි කර දාගෝත කර නොගනි. එවැනි අවස්ථාවකදී ගත යුතු පියවර කුමක්දයි අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා ඒ පැහැදිලි කර නොගන්න ධම්මකට නොයන ඇත්තෝ ආත්ම ස්වරූපෙන් ගන්න එක යෝගාවචරකේ තියෙන දුර්ලභකමක්. ඒ මිනිසුන්ගේ හේතුඵල ධර්ම අනුව මේ මිනිසු කටයුතු කරන්නේ අපිට බාධා කරන්න ඒගොල්ලන්ට ඕන කමක් නැහැ. අපි මේ බාධාවල් හරවගන්නේ ඇඟට. ඒක නිසා මේ ඒවති කළ ගත යුතු පියවර හිතා ගන්න තියෙන යන්තම් මම මොකද්දෝ පරණ පිනකට මේක තේරුම් ගන්න හැදුවා. ඒ නිසා මට අනුන් හැදිල්ලක් ඕනේ නෑ. අනුන්ට පැහැදිලි කරලා දෙන්න ඕනක මොකුත් නෑ. මම ඉස්සරහට යන එකයි කරන්න තමන් ගොඩ වෙච්ච දවසේ කවුරු හරි තමන් අනුන් තමව අදහાવી. තමන්ටත් තාම ගොඩ ඉන්න බැරි වෙලාවේදී අනුන්ට පැහැදිලි කරලා දෙන්න අපිට වෙලාවකුත් නෑ, හැකියාවකුත් නෑ, සුදුසුකමකුත් නෑ. බුදුහාමුදුරේම අපිට කරපන් කියලා කියලත් නැහැ. ඒ නිසා තීරුම් ගත්තේ නැති එක අපිට ප්‍රශ්නයක් නැහැ. වෙච්ච පූජනීය ස්වාමින් වහන්සේ සතියෙන් සිටන විට ජීවත් වෙනවා යනු හිත කය දෙකේ ක්‍රියාකාරීත්වයක් පමණියයි හොඳින් තේරේ. එසේම හිත නොයෙක් කර්මවල ඇලෙනට ඇති කැමැත්තක්ද තේරේ. එසේ සිට විවෝධ වූ අරමුණු කෙරෙහි එල්බීම වළක්වා ගැනීමේදී ඇතිවන වීරිය සතියත් තුළින් හිතේ ඇති චංචලත්වේ වෙනයි. ද වැටෙහි අන්තෝ ජටා බහි ජටා යයි දේශනා කළේද මේද ස්වාමීනි එසේම ශරීරය යනු කර්ම ජාලයක් යයිද වැටේ විපස්සනාවෙන් කර්ම ඡේ වෙන ආයුර්ද අතුලෝ දහමට නොසලින මනසක් සකස් වන්නේ කෙසේද මේක හුඟාක් වෙලාවට සතියක් ඇති වෙලා ඒ සතිය ඇති වෙච්ච සතිය තුළ කල්පනාවට ගිහිල්ලා ආය පඹ ගාලක පැටලිලා අරමුණ මොකද්ද දන්නේ නැහැ. අරමුණේ මේ ආස්වාස වාරය දන්නේ නැහැ. ප්‍රස්වාස වාරය දන්නේ නැහැ. දැන් අර වචන වගේක් කරන ගත ගන්න. ඇති වෙච්ච විවේකයේ තුල ඇති වෙච්ච සතිය තුල අරමුණ වඩනවා වෙනුවට සුතමේ ඥාන වගේක් අරගෙන වමාරා කෑමක් කරන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකක්ද අර ඇති වෙච්ච සතිය නරක දෙයකට ආයෝජනය කරා වෙනවා. ඒක නිසා මේ තීරුම් තිබිච්චාවයි සතියෙන් හිටින විට හැකිතාක් ඉන්නා බවට හෝ ආනාපානට හිත දාලා ඒක අවබෝධ කරන්න හදනවා මිසක්කා පරණ අහපු දේවල් හිතපු දේවල් මේකට ඇදලා දානවා කියලා කියන්නේ මේ ගමනට තමන්ම කරගන්න බාධා. හරියට බල්ලා තමන්ගේ වලි ගැල්ලන්ට කරකින්නේ. කොච්චර කරකුණත් වලි ගැල්ලා ගන්න බෑ. ඒක නිසා මේ වගේ දේවල් එනකොට උදව් කරන්න පුළුවන් කෙනෙක් නැහැ කෙනෙකුට. බුදුහාමුදුරණත් මේකට උදව් කරන්න බෑ. තීරුම් අරගන්න ඕනේ මේ ඇබ්බැහි වල ඇති. ඔය කුඩු ගහන්න පුරුදු වෙච්ච මනුස්සයා කොච්චර සල්ලි නැති වුණත් කොච්චර ඇඟට අහන වුණත් ඒගොල්ලෝ ගන්නවා. බීඩි බොන මිනිහා බීඩි බොනවා. අරක බොන මිනිහා අරක බොනවා. ඒ වගේ තමයි මේ වැරදි කල්පනාවල් ඔලුවට එන්න පටන් ගත්තොත් ඇබ්බැහියට ඔහේ එනවා. ඒ නිසා තේරුම් ගන්න ඕන අනේක නැති කරන්නයි අරමුණ තියලා තියෙන්නේ. මේ වෙලාවට අරමුණට හිත දාලා ඒ චින්තාමය ඥාන පැත්තකට දාලා රණ්ඩු කරන්න යන්න එපා. ඒවා Taman අරමුණේ හිත පිහිට වෙන එකයි කරන්න ඕන. එක් චිත්තක්ෂණයක මම දැන් මෙතන ලෙස සති චිත්තක්ෂණයක් පැවැත්widetildeට මෙතරම් ආනිසංස ගෙන දෙන කාර්යයක්ද යන්න නිසරණ වනේදී වටහා ගත්තෙමු. ඒත් අපි මෙතුවක්කල් මහානිසංස පින්කම් ලෙස සලකාගෙන සලකාගෙන කරමින් පැමිණි බෝධි පූජා, පස්තිනිමෑණි පූජා, දේව පූජා, අසුවාර්දාය පහම් පූජා, පිච්චමල් බෝධි පූජා, කටින පින්කම්, දමතිවැදී වන්දනාකමන යනදී පින්කම් වල බලපෑමකින් මෙතෙක් මාර්ගඵල ලැබීම මිස්ුණත් මඟහැරී ගියත් ඒ සඳහා සුදුසු උචිත ආත්මික ඉපදීම සිටු වේද යන්න පහදා දෙන ස්වාමීන් වහන්සේ. දැන් සිටු වේදනේ සිටු වෙලානේ තියෙන්නේ දැන්. දැන් ඉපදිලානේ ඉන්නේ. කාටර ඒක දැකද දන්නේ නැහැ මේ අන්තර්භවයක දන්නේ නැහැ ඉතින් කතා කරන්නේ. දැන් මේ ඉපදිලා ඉන්නේ විකෘතිම නිසන්වනේ ඉන්නේ. දැන් බය වෙන්න එපා. ඕක අල්ලගෙන යන එකයි ජී. ඊයර කරපු පිංකම් හින්දා තමයි මෙතෙන්ට ගෙනල්ලා තෑරියේ. ඒකට සාදු කියලා හම්බෙච්ච වෙලාවේ වැඩේ කරන එකයි තියෙන්නේ. ඒක නිසා මේවා මේ මේ මේ භාවනා කරලා සීරියස් භාවනා කරන ගමන් වරින් වර 84000 පහන් පිංගමක් කරන ප්‍රශ්නයක් නැහැ. වරින් වර පිච්චමල් පූජාවක් කරනවා පොඩි උන් අර සෙල්ලම් ගෙවල් හදනකොට වගේ ඔය කිරුවට කමන්නේ නැහැ. හැබැයි දැනගන්න ඒ වයින් හිත හැදෙන්නේ නැහැ. එච්චර. සීල ශික්ෂාවේ වීතිකම කෙලස් නැත කරන්න පුළුවන් වෙනම කරන්න බෑ. සමාධි ශික්ෂාවේ නීවරණ නැති කරන්න වල වෙනම කරන්න බෑ. ප්‍රඥා ශික්ෂාවෙන් අනුසය නැති කරනවා වෙනේව කරන්න බෑ. දානේ తాවකාලිකව ලෝභයටපත් කරන්න පුළුවන් ඊහාට කරන්න බෑ. ඒ වගේ ඒක කෙරුවට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ අපි මේ උපේ ලක්ෂයක් තැම්පත් කරපුවා මෙච්චර පොලිය එනවනම් දෙලක්ෂයක් තැම්පත් කරා මෙච්චර පොලිය එනවනම් අපි බැංකුව ළඟට ගිහලා ලක්ෂයක් තැම්පත් කරන්න මම හැමදාම බෝධි පූජාවක් දෙන්න මට ලක්ෂ දෙක පොලිය දෙන්න කිව්වට දෙන්නේ නැහැ. බැංකුව ගියයි ලක්ෂ දෙකක් සල්ලි තැම්පත් කරපන් ඊට පස්සේ බෝධි පූජා ඕනේ නැහැ සල්ලි හම්බ වෙනවා. ලක්ෂයක් තැම්පත් කරලා අනේ මැනේජර් මහත්තයෝ බොහෝ දහසක් මුතුන් පුතු වෙන උදේ පාන්දර මම මේ මහනෙල් මල් නිලුවේ. මේ මහනෙල් මල් පූජාවේ ආනිසංස බලයෙන් මට අනේ ලක්ෂ දෙක පොලිය ලැබේවා කියලා පාත්. හරියන්නේ නැහැ බැංකුවට වෙනම විවස්ථාවක් තියෙනවා ඒ විවස්ථාවට හම්බ වෙන හැටියටයි ගෙවන්නේ. ඒ වගේ Tamanට කලියුත්ත කරන්නේ නැතුව බ්‍රවුන්ස් කම්පැනිට හරි මිලර්ස් කම්පැනිට හරි කොන්ත්‍රාත් දුන්නට නිවන් ලබෙන්න බෑ. තමන්ම කරන්න. ඒකයි ඒකේ තියෙන හොඳ පැත්තත් වෙයි. ආ මේක එදා මම හිතන්නේ මේ අතන තිබුණ එක අර අත්තකුරුමද මන් දන්නේ. ඒත් ඒක ලයිස්තුව තමයි තියෙන්නේ. බෝධි පූජා, බෝධිසත්ත්ව පූජා, ආලෝක පූජා, පත්‍රිමෑණි පූජා, දේව පූජා, ඥාන පූජා ආරම්භ නොකරන ලෙස ඔබ වහන්සේ පැහැදිලිවම දේශනා කරනු ලැබේවා. පවුලේ අපලෝපද්‍රව දරුවන්ගේ අපලෝපද්‍රව වෙනුවෙන්වත් එවන් පූජාවේ මූලිකත්වයේ කියන සිදු කිරීම මගින් සෙතක් නොවන්නේමද නිෂ්ප්‍රයෝජන දැන පහදා දෙන්න හිමියනි කාලයේ ධනේ සමේ වැය කරමින් නොයන් පූජා කරමින් පැමිණි අපට යථාර්ථයේ පහදා දෙන්න හිමියනි ඉතින් මේ වගේ ඒවට එන්න බැරි අයට තියෙන ওই ටික විතරයි ඉතින් සතුම් මරන හොරකම් කරන වෙනුවට දෙයියන්ට වැඳලා හරි කමන්නේ ඉන්නවනම් හොඳයි අපා ඒවම හදිසියක් වෙච්චාම ඕකට හොඳම වැඩේ සතෙක් කපන එක ඔකට හොඳම දේ අහවල් දෙකකට දෙන්න පාන් ටිකක් පූජා කරන එක හොඳ නේ. අත ඒක හානියක් වෙන්නේ නැහැ නේ. කරලා Tamande මේක තේරෙනවා නම් ඒ Taman තේරුම් ගන්න ඕනේ ඒගොල්ලන්ට ඔක්කොටම නිවන් දකින්න මෙහෙට එන්න ගියාට ඇත්තට ඉඩක් නැහැ 40යි ගන්න පුළුවන් එක සැරේට. දැන් ඔක්කොම එන්න පටන් ගත්තොත් ඉඩ නැහැ. ඒගොල්ලන්ට කියන්නේ මේ බෝධි පූජා දෙකක් කරලා එන්න කියලා. එතකොට ඒ අතරමැද අපි මේ රිට්‍රීට් දෙක තුනක් කරලා ආબોධි පූජා දෙකක් කරව කට්ටිය එන්න කියලා ගන්නවා. බැරි වෙනකොට කියන තුනක් කරපු කට්ටියෙන්ද ඌව ටිකක් තියාගන්න ඌ අයින් කරන්න යන්න එපා මේ අපි අපි පැත්තේ හිටියා මීමැස්සයි කියලා එකෙක් ඌගේ වැඩේම මීමැස්ස වල්ලනවා ඉතින් ඇවිල්ලා මේ ඌ හැබැයි මීමැස්ස ඇල්ලුවාට ඌට කිව්වොත් මීමැස්ස පොතියක් ගෙනත් දෙන්න කියලා ඌම දවල්ට අල්ලන එක රැහැට ගෙනත් දෙන්න වෙන කෙනෙකුට විකුණනවා එහෙම තමයි කරන්නේ. ඉතින් අපි අපේ ගෙදර ඉන්න වෙලාවේ මම මේ පෙට්ටි පහක් විතර ඒ දවස්වල කෙරුවා. අපි ඉඳද්දී මේ මීමැසි පෙට්ටියක හිට මේ මීමැසි කෙතන අපේ ගෙදර කුස්සියෙන් අර කුණු වැටිච්ච කානුවට ඇවිල්ලා ගිහිල්ලා මොනවද ගන්නවා මුන්දේ. ඒතරට මීමැස්සා කියන ලොකු අම්මා ඔය මීමැස්සා මීපැණි හදන්න අසුචි වල මේ මූත්‍රා වල මේ ටික ටික ගන්නවා. ඒක නැත්තම් පදම එන්නේ නැහැ. ඔය මීමැස්සේ මීමැසි කියලා මේ මීපැණි කියන්නේ ලෝකේ තියෙන ආයුර්වේද ක්‍රමයේ තියෙන මල්ටි විටමින් එක. ඔක්කොම විටමින් જાති තියෙනවා. ඔක්කොම කනිජ ලවණ තියෙනවා. ඉතින් ඕක පදමේ එන්න අසුචි ටිකක් වැටෙන්න ඕනේ. මූත්‍රා වලින් ටිකක් වැටුණාට පස්සේ තමයි පදමේ නිමැස දන්නවා ඒක. ඉතින් අපි කියනවා පිරිසිදු මේ පැණි කියලා බෝඩ් එකේ ගහගෙන ඉතින් වළඳනකොට ටිකක් අම මේ උස්සස් පිංකම් කරනකොට අරගෙන පොඩ පොඩ වැටෙන්න. මාතිමර බෝධි පූජාවක් වරින් අර පත්තිනියමයි පූජාවක් ප්‍රශ්නයක් නැහැ. අම්මා වරුන්ගේ දානයක් අයින් කරන්න බෑ. අයින් කරොත් මේකේ පදමෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන ගමන් ඒව පටන් ගන්න යන්න එපා කියන එක විතරයි මම කියන්නේ. තව විශාල පිරිසක් නොමග අරින්න බෑ කරන පිරිසට කියලා අත ගහලා අනේ සාදු කිව්වට ප්‍රශ්නයක් නෑ. අපි දැනගෙන කරන්න මේ බබාලා නලවන්න කරන වැඩක්. ඒ ළමා සෙල්ලම් ඒගොල්ලෝ කරගන්න නල උනාට ප්‍රශ්නයක් නෑ විරුද්ධ වෙන්න යන්නත් එපා. ඒතර අඩු ගන්න පත්තිනියම්ම හරි අපිත් එක තරහ වෙනවනේ. අනික කතරගම දෙයියෝ තරහන මේ පැත්තේ වෙයි කියන්නේ මේ රංවල දෙයියෝ. මේ 46 47 කාමරේ හදන වෙලාවේදී ලොකු සාංශේ වැඩම කරා පිරිච්චයන්. <coughs> වෙතුණු මත හැදුවේ. හදනකොට අර සිරිසේන කියලා කොහාදෙක් හිටියා මෙතන ඔය හන්දිය ඔය කොණ්ඩේ කපන එකනගේ අයියා. හරි සද්ධාවන්ත මිනිස්සු හැබැයි මුලේ එච්චර පිරිසුදු නෑ සීල් ගන්න යනවා. ඉතින් වංශය ලොකු සංසය යනකොට මේ මේ ඉඳ ගන්න කොට හතරක් විතර ලොකු ගලක් තිබ්බා. ගින්දර දානවා, වතුර වක් කරනවා, කුළු ගෙඩියෙන් ගහනවා, කඩනවා. මිනිහට ගල කඩා ගන්න බැරි වුණා. ඉතින් ලොකු සංජය වන්දරාය යනකොට හොඳටම හැති මුලින් දාගෙන දාඩිය දාගෙන ගල් බිඳිනවා. මොකද සීරිසේන කරන්නේ කොහොමද? අවසරලා යනකොට මේකේ පය වැදුනොත් හොඳ නෑනෝ. මම මේ ගලායින් කරන්න හදනවා කියන්නේ. ආ හොඳයි හොඳයි හොඳයි අපි යනවා පිළිත්‍යක් කියන්නේ කියලා යනකොට අවසරයි අපි මේ මේ ශිරීපාදි ගමනක් කියලා තියෙන අවසර ළඟ පඳුරු නැද්ද කියලා. ලොකුසාරික පඳුරු මෙහෙ පඳුරු ගහන්නේ නැහැ කියපන් සමන් දෙයියන්න කියලා කිව්වා. ඊට පස්සේ ගිහිලා කියනවා උඹ ගිහිලා කියපන් අපි උදේවස භාවනා කරනවා කියලා කැමතිනම් සමන් දෙයියන්න පඳුරු පිං අනුමෝදා වෙන්නේ කියලා. වෙන පඳුරු ගහන්න දෙයක් මේ නැහැ කියලා. එච්චරයි. ඒ කියන්නේ මේ ඉන්ජු ඉන්ජු කියලා එන්න කියන්න පුළුවන්. ඇවිල්ලා මේ පිං කියනවා කැමතිනම් ගන්න. අපි යන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ගාවට පයින්. අපිට තරම් ලස්සනට පිං කරන්න පුළුවන් රංගල දෙයියන්න. ඔයගොල්ලෝ හීනකින්වත් හිතනවාද? අපිට වගේ මේ වගේ ඉඳගෙන බාන භාවනා කරන්න ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ ඉඳගෙන කෙල හලාගෙන බලා ඉන්න මනුස්ස ලෝකෙට එන්න මේ පිංකම් කරන්නේ. අපි මේ ඉඳගෙන දෙයයන්ට පූජා පවත්වනවා. අනේ හත් දෙයයනේ සත්පත්තිනි මෑණියනේ මට පිහිට වෙන්නේ කියලා. පත්තිනියම බෙල්ල බඩවල කාගෙන මැරෙනවා ඇති. මේ වාගේ තකතිරු જાතියක් මෙච්චර බුද්ධෝත්පාද කාලයක් ලැබිලා මෙච්චර manussාත්ම භාවයක් ලැබිලා මෙච්චර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා ඔක්කොම ලැබිලා තියෙන මේ පත්තිනියම වදේ. අයියෝ අයියෝ අනේ කියලා හිතනවා. මටත් හිතනවලු ගන්න පත්තිනිය මට තියා. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරන සමාධියට හුස්ම සියුම් විට වීම සඳහා පැය භාගයක් පමණ ගත වේ. සමහර වෙලාවට ඉක්මනින් සිදුවේ. ඉන්පසු පැයක් පමණ කය කාය පසද්දී සිටියක පරියංකෙන් සිටීමට සිටීමට සුළු වේලාවක් සිටීමට සුළු වෙලාවක් හැකි වූ මට අද පැයක් පමණ හිටීමට හැකි සුළු වේදනාවක් අවසානයේ සිදුවේ. ඉතින් අපි මට සාදු සාදු කියන. උත්සාහ කරනකොට කරනකොට ඒ වගේ මේ සමහර වෙලාවල් වලට ඔය මේ මේ මේ පිරිසට පහිටන කිව්වට ඒක තේරෙන්නේ මේ රේසොට්ටු දානවා කියන එක දන්නවද? අස්සෝ අස්සෝ චිත්තන් හැමදාම දිනන්නේ නැහැ. කලාතුරකින් තමයි චිත්ත වැඩ කරන්නේ. භාවනාවත් ඒ වගේ තමයි. චිත්ත ගහගෙන ගහගෙන යනකොට දවසක දිනනවා. අනිත් හැමදාම දාන චිත්තයකට දාන 750ක් නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ. කරන කරන ගිහලා එක දවසක හරියනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ලුඟාවක් ධෛර්ය වෙනවා දවස් ගාණක් භාවනා කරන්න. ආයෙකින් ඊයේ වෙච්ච එක බලාපොරොත්තු වෙනව නැහැ. ආයෙ දවස් 7-8ක් ගියර පස්සේ ආයෙත් එකක් හරියනවා. ඒක තමයි භාවනාවේ හැටි. ඒ නිසා මේක ගැඹුරු. ඒ නිසා මේක මේ ලාභ බඩුවක් නෙවෙයි බොහෝම මිලාදික බඩුවක්. නමුත් මේ ටික උත්සාහ කරගන්න බැරි වුණොත් මැරෙන්න ඉස්සර වෙලා මේ ටික උත්සාහ කරගන්න බැරි වුණොත් ලෙඩ වෙන්න ඉස්සර වෙලා මේ ටික උත්සාහ කරන්න බැරි වුණොත් වයසට යන්න ඉස්සර වෙලා ඉතින් අවසාන වෙලාවේදී හිතන්න එපා මේ වැඩ කරන්න පුළුවන් කියලා. භාවනා කරන වැඩේ ලෙඩ වෙලා කරන්න බෑ. භාවනා කරන වැඩේ මේ නාකියා වගේ වයසට ගිහිලා කරන්න බෑ. මැරිලා කරන්න බෑ. පුළුවන් ද වයසට ගිහිලා? එළවන්න තමයි මම බලන්නේ යන්නේ නැහැ කිව්වට. ඔය හොද්දටම බැනලා බැනලා අවුරුදු 3ක් එක දිගට බැනලා ඔය වරෙන් කියලා කිව්වේ. එතන ඉන්න එපා නා කියනකන් ඉන්න එපා. මෙතන ඉන්න ඔක්කොමලා මේ මේ ඔක්කොම මැටි කරත්ත. ඔක්කොම වයසට ගිය පැන්සොන් කාරය ඉන්න හරියක් ඉන්නේ. මං හිතන්නේ අඩුවානේ ඕගොල්ලෝ ගෙවල් වලට ගියාම දරුවෝ ටිකවත් අඩුවානේ කරගෙන ඉන්නේ මේ මේ අපිට විතරන්නේ අපි ආච්චි හියත් භාවනා කරලා තිනු අපිට මොකද බැරි කියලා. ඒකට මම ඔය කරන්නේ ඕගොල්ලෝ ගැන අපේක්ෂාව නෙවෙයි. ඔයගොල්ලෝ දරුවවත් හරි පාරේ අයිය. තරහද එහෙම කියනවද? තරහ වෙලත් දැනෙන්නේ මම මම තරහ කරගන්නත් දැන. ඒකටත් බයයි. හොඳයි. මේ මේ ප්‍රශ්නේ මම නැවතත් කියනවා මේ කියන එක නම් මේ සමාධිගත වූ පසු කියලා විස්තරයක් අහලවල තියෙනවා මේ සමාධිගත වෙලා තියෙන මොන භාවනාවෙන්ද කියන විස්තරය කියනවා අපිට ඒක සාකච්ඡාට ගන්න පුළුවන් නැත්නම් ලිඛිත ප්‍රශ්න සමාප්තයි වෙන කාට හරි වෙන කිව යුතු කළ යුතු යමක් තියෙනවා ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අවසරයි ස්වයින් වහන්සේ අදුක්කම සුඛ වේදනාව අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ උදාහරණයක් වශයෙන් අත්දකින්න අවස්ථාවක් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒ කියන්නේ අපිට මේක සැපයි හෝ මේක දුකයි කියලා කියාගන්න බැරි වෙලාවක්. අපි ඇල්ලතුර ටිකක් බොනකොට ඒක තික්තද පැණි රහද කියන්න බෑනේ. ඇල් ඇල් ගතිය තියෙනවා. ඉතින් ඒකෝට දැනෙන දේ තිබහ තියෙන වෙලාව නම් ඒක සැපයි. නිකන් නැත්තම් ඇල්ලතුර ටිකක් බොනකොට දැනෙනවා. අපිට නමුත් දැනුණට ඒක සැපක් කියලා කියන්නත් බෑ දුකක් කියලා කියන්නත් බෑ. එතන හුස්ම ගන්නකොට හුස්ම ගන්න බැරුවේ වතුර යට ඉඳලා හුස්ම හිර වෙච්ච වෙලාවක නම් හුස්ම ලොකු සැපක් තමයි. නමුත් මේ වායු සාගරේ ඉඳගෙන අපිට හුස්ම පාරක් ගන්නකොට සැපකුත් නැහැ නේ දුකකුත් නැහැ නේ. හුස්ම ගන්න බව දන්නවා. ඒක හොඳටම අවදි. ආනපන සතිය ගන්න හොඳටම අවදි. නමුත් ඒක සැපක් කියන්නත් බෑ දුකක් කියන්නත් බෑ. ඒ වගේම අතට බරක් ගන්න නැතුව අපි ඇවිදිනවා. ඇවිදිනකොට ඒක ඉතින් සැපක් කියන්නත් බෑ. හොඳටම ලෙඩ වෙලා ඉඳලා නැගිටින වෙලාවක නම් සැපක් වෙයි. බස් එක පැය 7-8ක් වාඩිලා හිට මිනිහෙකුට නම් සැපක් වෙයි. නැත්නම් අපි සාමාන්‍ය සක්මක් කරනකොට ඒක සැප කියන්නත් බෑ ඒකේ. ඉතින් දුකකුත් නෑ මොකද අපි බරක් උස්සගෙන යනවා නෙවෙයි. විනාඩි 5න් අතෙන්නම යන්න ඕන කියලා දුවනවත් නෙවෙයි. ඉතින් මේවා සාමාන්‍ය විදිනකොට මේවා අදුක්කම සුඛ වේදනා මේවට අපේ හිත කැමති නෑ. අපේ හිත කැමති මොනවාද රසවත් දෙයකට. සැප හොයලා. දුක ඉතින් අපිට දීලා තියෙන මේ භාවනා ක්‍රමය අනිවාර්යයෙන්ම අදුක්කම සුඛයට යොමු කරන එක. නමුත් ඒක දිනුවත් පරාදයි අපි පෙරදුනක් පරාදයි. මොකද දිනුවට ලැබෙන අදුක්කම සුඛේ ජය ගන්න අපේ හිත සතුටු වෙන්නේ නැහැ ඒකට. අපේ හිතේ හිතෙන්නේ අයියෝ ඉතින් ඕක නම් උච්චතර මහන්සිලා ගන්න දෙයක් සක්මන් කරනකොට නිකන් සැපත් නැති දුකත් නැති එකක් හම්බුනා කිව්වම ඉතින් ඉතින් මොකද්ද කියලායි. හුස්ම ගන්නකොට දැනෙනවා. මොනවද දැනෙන්නේ? සැපත් දුක නැහැ, සැපත් නැහැ, දුකත් නැහැ නේ මිනිස්සු කිය මොකට ඉතින් එනවා. ඊය ඍජු බොම් කැල්ලක් වගේ. ගන්න දෙයක් නැහැ. ඒ වගේ හැම වෙලාවෙදීම අපි ඉන්නේ අදුක්කම සුඛේ තමයි. නමුත් ඒකට අකමැති නිසා අපි මේක ආලවට්ටම් කරන්න හදනවා, උපදාන්න හදනවා, තීව්‍ර කරන්න හදනවා, කරන්න කරන්න කෙලෙස්. කරන්න කරන්න කර්ම රැස් වෙනවා. මේ අදුක්කම සුඛේ කර්ම රැස් කිරීමකුත් නැහැ. ඒක අචේතනිකව එන එකක්. ඒ නිසා ඒක ඒ තුල කර්ම ගෙවෙන්නේ ඉඳී තියෙනවා. ඒ වෙලාවේ හිතවිලි එන්නේ ඉඳී තියෙනවා. ශබ්ද වේදනා එන්නේ ඉඳී තියෙනවා. නමුත් අදුක්කම සුඛ වේදනාව ඒ ශබ්ද වේදනාව හිතුවලින් කෙලසෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඒ අතරමැද සද්දත් ඇහෙනවා. යන්න අරන එකයි තියෙන්නේ. ඒ පරණ කර්ම නිසා වෙච්ච ඒවා යනවා. හිතවිලිත් එනවා, වේදනක් දැනෙනවා. තමන් ඒව අදහන්නෙත් නෑ, මගේ කියාගන්නෙත් නෑ. අදුක්කම සුඛෙයි යැපෙන. මේක තඳා තාක්ෂණික ක්‍රමයක් වශයෙන් කියනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් එන සැප වේදනා වල ටික ඔක්කොම මෙනෙහි කරන්න කියලා. එන දුක් වේදනා වල ටික ඔක්කොම මෙනෙහි කරන්න කියලා. එනේ පොත් බැීමක් වගේ බුක් කීප් කරනවා වගේ. එහෙම කරලා බලන්න කොච්චර පොඩ දම් වෙන්නේ කියලා. අපිට හැින හැම සැපක්ම සැප වශයෙන් දුක වශයෙන් මෙනෙහි කරලා තුඟක් වෙලාවට සැපටත් නැති දුකටත් නැති විශාල ඉඩක් අපි ඉන්නේ. ඒක අදුක්කමස කියලා මෙනෙහි කරන්න ඕනේ සැප දුක දෙක අයින් කරලා දාන්න. නැත්නම් සැප දුක දෙක මේ හඳුනා ගන්න ලේබල් කරන්න නැත්නම් මෙනෙහි කරන්න. එතකොට බලනවා තේදී එහෙම එහෙම සැපට දුකට දාන්න බැරි විශාල කුට්ටි ගණන් වෙලාවල් අපිට තියෙනවා. අපි ඒක අගය කරන්නේත් නැහැ, දන්නේත් නැහැ. මේක අදුක්කම සුඛයක් කියලා දන්නේත් නැහැ. ඒක නිසා අපි සැප පිටිපස්ස හොයාගෙන යන ගමන නිසා මේ ඔක්කොම යටපහ වෙනවා. මේ ඔක්කොම යටිපහ වෙනවා. මේවා අපිට නිකන් මේ කකුල් දෙක අතර රිංගලා යනවා වගේ යනවා. එමෙ යන්න යන්න පාඩුයි. අවිද්‍යාවට වැටුනොත් අදුක්කම සුඛේ දුකක්. දැනීමට වැටුනොත් විද්‍යාවට වැටුනොත් අදුක්කම සුඛේ සුඛය. සුඛය. ස්වයං වහන්සේ අපිට ලැබෙන සැපක් හෝ දුකක් අපේ අපි විහිින්ම අදුක්කම සුඛය බවට පත් කරගන්නත් පුළුවන් නේද සමාස් සැපේ සැපයක් බව හඳුනා ගැනීම අදුක්කම සුඛයක් දුක දුකක් වශයෙන් හඳුනා ගැනීම අදුක්කම සුඛයක් අදුක්කම සුඛේ අදුක්කම සුඛයක් වශයෙන් හඳුනා ගැනීම සුඛයක් ඕනතරම් ප්‍රස්ථාර ලියත හැකි තිබුණා ස්වාමීන් වහන්සේ දුක දැන් අපි හැම දෙයක්ම දුක වහනවනේ. දැන් හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බෑ ඉඳ ගන්නවා. ඒ වගේ දැන් හැම ඉරියව්වක් පවත්වනකොට හෝ වේවා කුමන ක්‍රියාවකින් හෝ වේවා අපි දුක වහ ගන්නවනේ. එතකොට ඒ දුක වහ ගන්න අපි කොහොමද මේ ඒක අවබෝධ කරගන්න ඕන කොහොමද කියන එක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. සෑම ප්‍රයත්නයක්ම සෑම චේතනාවක්ම සෑම අදිෂ්ඨානයක්ම අපි මේ වර්තමාන මොහොතේ කැමැති නැති වර්තමාන මොහොතේ කැමැති නැති නිසා හිතේ පහළ වෙන දේවල්. වර්තමාන මොහොතේ සතුටින් සමාදානෙන් ඉන්නවට චේතනාව ඕනේ නැහෙනි. අදිෂ්ඨාන ඕනේ නැහෙනි. සැලසුම් ඕනේ නැහෙනි. ප්‍රයෝග ඕනේ නැහෙනි. ඒ නිසා මේ වෙලාවල් වලදී තීරුම් ගන්න ඕනේ හැම චේතනාවක්ම පහළ වෙලා තියෙන මේට වැඩිය හොඳ දෙයකට යන්න. හැම අදිෂ්ඨානයක්ම කරන්නේ මේට වැඩිය හොඳ තැනකට යන්න. සෑම අභිමතාර්ථයක්ම තියෙන එකට. ඔක්කොටම තනි නම තමයි සංස්කාර කියන එක. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඒ නිසා අපි වර්තමාන මොහොතේ සතුටින් ඉන්නවා නම් අපිට සැලසුම් කරන්න ඕනේ. ඒ වගේ අපි හැම වෙලාවෙම සියලු චේතනා, සියලු ප්‍රකල්පනා, සියලු අනුසේ ධර්ම ඔක්කොම මේ දුක වසන්ඩ උත්සාහ කරන දේවල්. මේ ළඟදී අර ධර්ම සාකච්ඡා වෙලදී හාමුදුර කෙනෙක් හොඳ ලස්සන කතාවක් කිව්වා. මිනිස්සේ ගඟේ නනා හිටියලු. නනා ඉනකොට යුර දිගේ හාමුදුර කෙනාලු බොහෝම තැම්පත්ව බිම බලාගෙන මේ හාමුදුරට හරි සන්තෝෂයක් ඇති වුණාලු. අනිවාර්යයෙන් මේ හාමුදුරන්ට අනුන්ගේ හිත් කියවන්න පුළුවන් ඇති කියලා. නැත්තම් රහතන් වහන්සේ නමක්ද කියලා. මිනිහා නැගිටලා දුවෝනේ ගියාලු හාමුදුර ගාවට යන්න හදනකොට බැලුවලු මිනිස්සේ ඇඳුමක් ඇඳගෙන නෙවෙයි නාලා තියෙන්නේ. ඊපස්සේ එතන තියෙන බේසමකින් වහගෙන දුවන කියලා හඳුනගෙන ඇවිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනුන්ගේ හිත් කියවන්න පුළුවන්ද කියලා. ආමරගල පුළුවන් කියලා. අනේ අවසරයි කියන්නේ කිව්වා. මාත් ඔය බේසමේ අඩිය තියෙනවයි කියලාද හිතානින්නේ කියලා හවනවා. බලනකොට මනසේ අඩියට ඇති බේසමකින් වහගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් හරියටම හිත කියවත හැකි. හැබැයි බලනකොට ඕන කැලල ඇරිලා. ඔය දුක කොච්චර වහන්න හැදුවත් වටේ දාරේ වැහුණාට මැද මැද කෑල්ල එළිය. ඕකට ඕකට අඳුන්ගේ හිත දකින්න ඕනේ හැම කෙනාම උතන තමයි ඉන්නේ. හැම කෙනාම මේ අඩිය තියෙනවයි කියලා හිතාන වහගෙන තමයි හිත අහන්නේ. ඒකට අභිඥාව ඕනේ තමුත හිතන්නේ අඩිය ඔය බේසමේ අඩිය තියෙනවා කියලා හිතාගෙන නේද කියලා ලුචි ඇත්තනේ කතාව. එතකොට මෙහෙම බලනකොට දැක්කේ දුක වහන්න ඇදුවට වහන්න බෑ. මේව අපිට hina වෙන්න පුළුවන් වෙන්නේ භාවනා මධ්‍යස්ථානට આવොත් විතරයි. නැත්නම් අපි ඇත්තටම අපි කරන තකතිරුකම් වලට කසපාරවල් ගහන්න වටින්නේ. නමුත් මේකට ආවට පස්සේ අපි ඒක විහිළුවක් වඩපත් කරන අනේ අපේ තියෙන අපි මේ දැනුවත්කම් කිව්වට සිල්වත්කම් වලට හැදිච්ච කිව්වට අර මොඩියෝ කරන වැඩේමනේ අපි කරන්නේ. අපි කරන්නේ මේ දුක తాවකාලිකව වහන්න උත්සාහ කරනවා. මොන જાතින් වුවත් වහන්න බෑ. ඒක හැම පැත්තෙම පූජාව වැగిරෙන තුවාලයක් වගේ මිනියක් වගේ කොච්චර මේ කුෂ්ඨ රෝගයට කොච්චර ආයිත්තම් දාලා සැරසුවත් කිසිම ලස්සනක් දෙයක් එන්නේ නැහැ. මේ සංසාරය කියලා කියන්නේ කුෂ්ඨ රෝගියේ කායිත්තම් දාලා ආභරණලා සලකන්න හදන සලසන්න හදනවා වගේ මොන ආයිත්තම්ද මොන ආලවට්ටම්ද කුෂ්ඨ රෝගියාට. ඇත්තටම කුෂ්ඨ රෝගියක් නැත්තම් ඒ කුෂ්ඨ රෝගය ඇති තියෙන වෙන ආයතම කොහොනෙත් නැහැ. වෙන ආලවට්ටම කොහොනෙත් නැහැ. කුෂ්ඨ රෝගේ තමයි තියෙන්නේ. කොච්චර වැහුවත් හරියන්නේ. ඉතින් අපි අත්තල මුත්තල කිත්තල කිරි කිත්තල දත්තල පණත්තල කිරි කැමුත්තල සේරම කෙරුවේ ওই ටික තමයි. ඒගොල්ලෝ මැරෙනකොට අපි හිතුව ඔයගොල්ලන්ට බැරෙනකොට අපිට නම් පුළුවන් කියලා. අපිටත් 60 පිටලා හොට බිම එනකොට ඒ ඒ ඒ වලටම තමයි යන්නේ. කරපු උත්සාහය සේරම බොරු. එක අබමල් රීනෝකින් ඉස්සරහට යන්න බෑ. මේ දුකේ වෙනසක් කවදාකවත් ඇති කරන්න බෑ. ඒක කර්මානුරූප වෙනවා. අපි ඒක කොච්චර පැන්ඩෝල් ගැහුවත් කොච්චර සිද්ධාලේප ගැහුවත් පොඩ්ඩක් එහාට තල්ලු කරන්න පුළුවන් තල්ලු කරලා ඒ ගෙඩිය පිටින් අපව වෙනවා. ඒ හොඳම වැඩේ තමයි එන තාලෙන් බාරගත්තාම බොහොම නියතමානීව බොහොම යටහත් පහත් බොහොම කර්මේශා කර්මඵලය අදාගෙන ශක්තිත වැඩ කෙනෙක් වගේ ඉන්න පුළුවන්. ඒක නොවේවා කියලා ප්‍රාර්ථනාවක් නැහැ, උණයි කියලා මානසික අසහනයක් නැහැ. කාටද මොනවද වෙන්න බැරි. ඒ නිසා මේ මේ පාවොක්සයිඩ් සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ කර්මසගත ඥාන සම්මාදිට්ඨිය තියෙනවා නම් ඒ මනුස්සයාගේ අම්මා මැරුණා, වස්තු විනාශ වුණා, ගෙටගිනි ගත්තා. ඉතින් ඉෂාත බැනගෙන අඬනකොට මනුස්සයා ටික වෙලා ගියාම තේරෙනවා මේක වෙන්න තිබුණ දෙයක් නෑ ඉතින් වෙන මොකද වෙන්නේ කියලා. ඒ වෙන්න තියෙන දෙයක් නම් උනේ මේ කියලා හිතනකොටම අර දුක පහ වෙලා යනවා නයි විසට ප්‍රතිවිසක් දුන්නා. කොච්චර ඒක ඔක වළක්වන්න වෙන්නේ නැහැ. එහෙම පුළුවන් නම් බුදුහාමුදුර අපිට කියලා දීලා ඉන්නේ මෙන්න මේ කරපන් කියලා. බුදුහාමුදුර කිව්වා නපම් මොකද්ද අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිස්ස නවිජ්ජ තීසෝ జగති පදේසෝ යත්තට්ඨිතෝ මුංචය පාප කම්ම අන්තරීක්ෂයට ගියත් මහමෝද මැදට ගියත් මහා ගල් පර්වතයක ගුහාවකට ගියත් Taman කරන ලද කර්මෙන් වළකින්න පුළුවන් කමක් නැහැ. අපි කොච්චර අජටවකාශයේ ආහන ඇති කරන යන්න ගියත් මොහොතකට කිමිඳුන් වෙලා සබ්මැරින් එක හිටියත් වෙන්න තියෙන කර්ම සිදු වෙනවා නා. බුදුහාමුදුරණත් උනා නා. අපි වගේ නරපණුවන් ගැන කොමන කතාවක්ද? ඔබ බාරගත්තාම මොකද්ද තියෙන විල්ලැජ්ජා? මෙහෙම හිටියා අපි හේත වෙනකොට මැරෙන්නේ ඉතින් මොකද ඉතින්? වසංගණ්ඩ යෑමෙන් තමයි අර කුෂ්ඨ රෝගියා ආයතන දාලා සලකන් සලකන් හදනවා වගේ ආබන්ලා සරසන් හදනවා වගේ මේ නවගුණ නවගුණ නව දොරෙන් වැగిරෙන කාරලු ඔක්කොම වසාගෙන කුමන නැටුම් කෙලි කවට සිනා දා ලිපදිනි ලිපගිනි මොලවන තෙක්තිය සැලියේ සැපයක් යයි කකුලුව දියේ කෙලියේ වතු ටික රත් වෙච්ච ගමන් පෙන දාගෙන උඩු ගැත් හැරුණාට පස්සේ ඉවරයි. එතකන් පෙන්කෙලි තමයි. අද හොඳ සිංහල කවියක් තියෙනවා ඔබට. මොකද්ද නොකරන්නේ තියෙන අකුර රැකගන්නේ කියලා පරණ කවියක් තියෙනවා. ඈ? ගිය අකුරට නාඩන්නේ තියෙන තියෙන අකුර රැකගන්නේ ඒ වගේම තමයි ඔය තමන්ට අපි හිතනවා මේ ආනාපාන සති භාවනා කරනකොට ආනාපාන tempත් වෙලා බොහොම විවේකයක් එනවා. දැන් මේක එහාට යන්න ගියොත් මේකත් සවුත් වෙනවා. මේකටත් හිතවිලි එනවා. මේකටත් සැක හිතෙනවා. මේකටත් මේ නිග්‍රහ වෙනවා. ඒක නිසා මෙතෙන්ද ගිහිල්ලා මේක රැකගන්න උත්සාහ කරුවොත් ඒක පట్టල වුණාට පස්සේ යාම යනවා ඉස්සරහ. ඒ වගේ යම් කිසි තැනකට ගියාට පස්සේ ඒක තහවුරු වෙන්න ඉස්සෙල්ලා ඊගායකට පයින් හදනවා කියලා කියන්නේ පැහැදිලිවම එකනක් නැති මෙකොනක් නැති පටල නැති තත්ත්වයක්. නිසා සර්වචන්සේ සඳහන් කරනවා කන්දක මුදුනේ හොඳට තනකොළ තියේදී උඩට නැගෙනක තනකොළ කන එළදෙන. කකුල් දෙකක් ඉස්සරහින් තියන කපස්සෙන් කකුල් දෙකක් තියන තනකොළ කද්දී ඉස්සරහා කකුල් දෙක පටල වෙනකන් පස්සේ කකුල් දෙක හොල්ලන්න හොඳ නැහැ කියන. ඉස්සරහ කකුල් දෙක පටල නැත්නම් පස්සේ කකුල් දෙක හොඳට තහවුරු කරගෙන ඉස්සරහ කකුල් දෙක එහෙමයි කර කර ඉන්නවා. ඒ එළදෙන කොහොමද පස්සේ කකුල් දෙකට බර දීලා ඉන්න වෙලාවේදී ඉස්සරහට යන්න හිතන්නේ නැහැ. මොකද ඉස්සරහට යන්නම් ඉස්සරහ කකුල් දෙකට බර අල්ලන්න ඕනේ. ඒක අල්ලලා නැත්නම් එයා පස්සේ කකුල් දෙක නැහිట్లా තියෙන්නේ ගලපන්නේ කොහොමද? ආන් මේ වගේ තමයි පළවෙනි ධ්‍යාන ඉඳලා දෙවෙනි ධ්‍යානට යනකොට දෙකේ ඉඳලා තුනට යනකොට මේ පළවෙනි ධ්‍යානේ වශී කරන්නේ නැතුව දෙවෙනි ධ්‍යානට යනවයි කියලා කියන්නේ දෙකම නැති වෙනවා. විපස්සනා ඥානවලත් එච්චරයි සීලෙත් එච්චරයි සමාධියත් එච්චරයි. ඒ නිසා බල යුද පෙරමුණ ඉදිරියට සටන මෙහෙවන එක එකක් අල්ලගත්ත ඉඩම් වල මේ මේ අල්ලගත්ත රටේ බලය තහවුරු කරන එක වෙනම එකක්. මේකට මෙහෙයුම් දෙකක් කරන්නේ. පළවෙනි එක යුද පෙරමුණ කාගෙන ගහගෙන යන්න ඕනේ ඉස්සරහට. ගිහිල්ලා අල්ලාගත්ත ඉඩමේ බලය තහවුරු කිරීම සඳහා ඒ වගේ බිම්බෝන් බවල්ලා තියෙනවද බොරු වලවල් තියෙනවද කියලා බලන්න තහවුරු කරගන්න නැතුව දිගටම දිගටම ගහගෙන ගියොත් සතුරට පුළුවන් සැලසුම් කරලා බින්ගයක් අතට ඉල්ල පිටිපස්සෙමුත් ගිල්ලා ගහලා ඉස්සරහමුත් ගිල්ලා ගහලා මරලා දාන්න. එනිසා ලැබෙන ලැබෙන එක තහවුරු කරගෙන යන්න. ඒක බොහොම මේ උත්තාන සම්පදා ආරක්ෂක සම්පදා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සල්ලි කොච්චර හම්බ කරත් හම්බ කරෝදේ රකින්න දන්න දෙමිනියට වගතුවක් වෙන්නේ හම්බ කරන්න දැනගන්න ඕනේ හම්බ කරනදී අර්ථ කරන්නත් දැනගන්න. ඒ නිසා සමහරු හම්බ කරන්න දන්නේ. ඒ හම්බ කරන්න දන්නේ තියට අපි කියනවා ඥානෙමදි කියලා. නමුත් කෑදරකම් වැඩි එකන හම්බ කරපු දේ අර්ථ කරන්න ඉතල තව හම්බ කරන්න යනවා. අර හම්බ කරපු දෙත් නැහැ. අපිට තිබුණා පරණ දූරියංගා. ඉතින් මිනිස්සු හොරෙන් දූරියන් කන එක සල්ලි දීලා කනවට ඒක නම්බු කරනවා. හොරෙන්මයි කන්නේ දූරියන් වල ඒක රස තියෙන්නේ. ඉතින් නයිද කියලා ලොක්කෙක් හිටියා ලොක්ක මේ පැලක් හදාන ගහයට බුදියාගෙන ඉන්නේ. ඉතින් පාන්දර වෙනකොට ඔක්කොම ගෙඩි ටික තලි. ඉතින් කොල්ලෝ කරන්න ගිහිල්ලා පාන්දරට මේ කඩොල් භාගයක් කරන ඒකට දූරියන් කට්ටක් ගැට ගහලා ගහනවා ගහන. ගහපු අරක කොළ අතු ඉරාගෙන දඩබඩ ගාලා වැටෙනකොට ලොක්කා යනවා ගෙඩිය ගේන්නේ. ඒකට පැලේ තියෙන දේරම අරගෙන. ලොක්කා ගෙඩිය හොයලා බලනවා බලනවා පස්සේ තමයි දවල්ට තමයි තේරෙන්නේ මේ gadol භාගයක් කොල්ලෙක් ගහලා ඒ විතරක් නෙවෙයි බඩට ඇඳයට තිබුණ දූරියන් ටිකක් නැහැ ඉතින් මුළු රෑම දූරියන් රැක්කට පාන්දර යාමේට කොල්ලෙක් ගිහිල්ලා මොනවාරි කරනවා පෙට්‍රල් ෂෙඩ් වලත් ඔය සෙල්ලම කරනවා. දෙවට ගණන් වලට පස්සේ පෙට්‍රල් විකුණන කොල්ලට පිස්තෝලේ තියලා පෙට්ටිය පිටින් අරයන්. ඒ විශාල සල්ලිනේ පාවිච්චි උදේ පාන්දර වෙනකොට ඔක්කොමලා නිදිමතේ අර මං පෙට්‍රල් පොඩි ලොක් එකකින් දාලා තියෙන තුක්ක කරේ මොනවද වෙන්නවා දාස් ගණන් සල්ලි අරගෙන ඒ නිසා උපයන්න ඕනේ උපේන එක ඉස්තහවර කරන්න ඕනේ ඉස්තහවර කරන්න දන්නේ නැත්නම් ඒ කියන්නේ මේකෙදි ਸਰවචාන්සේ පෙන්වන්නේ සම්මා ආජීවය කියන එක තමන්ගේ ජීවන රටාව වෙනස් කරලා ලැබිච්ච සත්‍ය සමාධිය තහවුරු කරගන්න දන්නේ නැත්නම් ඒක මේ හම්බ කරන හම්බ කරන දේ නැති නාස්ති වෙනවා ඒ තමන්ට සමාධියක් සතියක් හම්බ වෙලා ඒක මේ යහපත් ජීවන රටාවෙන් සම්මා ආජීවයෙන් ඒකට ගැළපෙන தත්වෙට නිහතමානී වෙන්න. ගැළපෙන தත්වෙට මේ අල්පේච්ඡ ජීවිතයට පුරුදු කරන්න. ගැළපෙන தත්මෙට ධර්මය ඇසුරු කරන්න. ඒ ගැළපෙන කල්යාණ මිත්‍රය ඇසුරු කරන එක පදන් වුණාට පස්සේ තමයි ඊගා මට්ටමට යන්නේ. එතකොට කඩන කඩන කඩන කඩන යන්න ගියාම අල්ලපුවත්තත් නැහැ, පය ගාපුවත්තත් නැති මට්ටමකට වැටෙනවා. ඒක ඒක උගාවක් අමාරුයි. මගේ ජීවිතේ මම දැකලා තියෙන කොච්චර භාවනා කරත් අපි ආදර්ශය ගන්න කල්යාණ මිත්‍යාගේ විතරයි. කල්යාණ මිත්‍යාක සජීවීව පෙන්වලා දෙනවා. භාවනා මධ්‍යස්ථානවල ඒක වෙන්නේ නැහැ. භාවනා කළා ඒගොල්ලෝ ගෙදර යනවා. එතකොට හරියන්නේ නැහැ. නමුත් අරණ්‍ය සීනාසන වල තියෙන මුළු ජීවිතේම මේක තමයි ගත කරන්නේ. ඉතින් කෙනෙකුට ඒක දැක ගන්න පුළුවන් ඇයි මේ භාවනා කරන මෙච්චර අපකප්ප වෙලා කැලේට යන්නේ? කැලේට යන්නේ උපයාගත්ත දේ රකින්න බෑ. මේ කාම ලෝකේ රකින්න බෑ. ඉතින් නිසා ඒක ටික ටික ටික ටික ඊට ගැළපෙන සුදුසු ජීවන රටාව ඉතින් සම්මා ආජීවය කියලා ඒකක් මං හිතන්නේ බටහිර ලෝකේ තව අවුරුදු 100කටත් එයි කියලා. කොච්චර භාවනා කරත් කොච්චර භාවනා ප්‍රත්‍යස්ථාන කරනත් පරිශන කළත් ඒගොල්ලෝ ජීවන රටාව වෙනස් කරන්න කැමති වෙනවා. ඒ නිසා මේ භාවනාව දරන්නේ නැහැ. මේ ස්ථාවරයක් ලබන්නේ මුල් බහින්නේ. ආනාපාන සති භාවනාව දෙලින් පමණ පාර්පල අවබෝධ කර ගැනීමට භාග්‍ය දෙන්නේ. ආනාපාන සතිය හොඳ ආරම්භයක් ලැබලා දෙනවා. ඒ ආරම්භයට අනුව අර කිව්ව විදිහට আদি ශීල, আদি සික්ත, আদি පඤ්ඤා වලට යනකොට ඒ ආනාපානයයි භාවනායයි දෙක බල බල ආජීවයෙන් සකස් කරලා දෙන්නේ නැත්නම් ආරම්භ කරලා දුන්නාට ඉවරේ කරන්න පුළුවන් ඉද බැයිද කියලා කියන්න බෑ. හොඳ ආරම්භයක් ලැබලා දීලා ප්‍රස්තාවල වැඩි කරලා දෙනවා. ඔබට යන්න ඕන නම් මෙන්න මේ විදිහට ජීවත් වෙන්න. මෙච්චර වෙලාව භාවනා කරපන්. මෙච්චර කල්යාණ මිත්‍ර ඇසු කරපන්. ඊට පස්සේ ටික ටික ටික ටික අර මනුස්සයා අර පුරුෂ ධම්ම සාර්ථි ගුණයට යටගන්න. නැත්තම් අපි ඇත්තටම සතියෙන් තොරව ආනාපානෙ කොච්චර කල් කරලා තියෙනවද? තේරෙනවද? කවුරක් අන්නේ වන්දා කියනවා. ඒ නිසා සතියෙන් යුක්තව ආනාපානෙ කෙරුවත් ඊට ගැළපෙන ආජීවය සකස් කරගත්තේ නැත්තම් ඒ ලැබිච්ච දෙයට තාවුරුව ලැබෙන්නේ මුල බැස මුල් බැස ගැනීම වෙන්නේ. ඒ නිසා පටන් ගන්න පුළුවන් ආනාපානේ බොහොම හොඳයි පටන් ගන්න. නමුත් යනකොට ඒ අණුව තමයි ඒකට අප කැප වෙන්න ඕනේ. එහෙම නැත්නම් හැඩ ගැහෙන්න ඕනේ. අනුවර්තනය වෙන්න ඕනේ. මම හිතනවා මේ පිළිසෙට ඒ ඥානෙ නම් තියෙනවා කියලා. අනුවර්තනයේ හැකියාව තියෙනවා. නමුත් ඒකේ නෝන්ජල්කමක් කියලා හිතුවොත් අයියෝ මොකටද එහෙම බෑ මට ඕන නම් මට මේ විදියට මේක නිවන් දකින්න ඕනේ කියලා. නිවන එහෙම අපිට ඕන විදියට නමන්න බෑ. නිවන ඕන විදියට අපිට නැමෙන්න පුළුවන්. ඒකට අපි කියනවා පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියලා. ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. මොදු අනතිමානී ගුණය ඒක මහායාන බුද්ධ ධර්මය කියන්නේ වතුර වගේ වෙන්නේ කියලා. දාපු වාජනේ හැදේ ගන්න. Taman ඕනේ ආසනේ වතුර ඉල්ලන්නේ නැහැ. වතුර මොන වාජනේට දැම්මත් වාජනේ හැදේ ගන්නවා වතුලෙමයි ඉන්නේ. ඒ වුණාට මතු පිට හැමදාම ලෙවෙන. වතුර තියෙන ಗುಣ ටිකක් ඔය කියන්නේ මෙන්න මේ වගේ චරිතය හදාගන්න මහාන්තත්කම් ඉල්ලන්න එපා අඩියටම බහින්න හැබැයි නිතරම සමතාවය පවත්තන්න. ගිය තැනක පහසුකම් ඉල්ලන්න යන්න එපා. මේ තියෙන පහසුකම් වලට මට හැඩ ගැහෙන්න බැද්ද කියලා බලන්න. එතකොට අර ආරම්භයේ හොඳ දිගට අඛණ්ඩව යන්න පටන් ගන්නවා. සති සමාධි ප්‍රඥා කියන කර්ම සහ සම්පූර්ණ කරගන්න දැන් අපි ශ්‍රද්ධාවයි වීර්යයයි කියලා ආනාපාන සතිය කරන්න බෑ ඒක නැත්තම් ආනාපාන භාවනාවේදී සතිය පිටවා ගන්න පස්සේ ඊළඟට සමාධි ප්‍රඥා දෙක සම්පූර්ණ කරගන්න ප්‍රඥාව ශ්‍රද්ධාවකින් තොරව සම කරන්න බෑ වඩන්න බෑ. හැම වෙලාවෙම සද්ධාවයි ප්‍රඥාවයි දෙක කාසියක දෙපැත්ත වාගේ තමයි. සද්ධාව තියෙනවා නම් එතන ප්‍රඥාව අඩු වෙනවා. ඒ කෙනාගේ සද්ධාව අඩු වෙනකොට ප්‍රඥාව වැඩි වෙනවා. කොල්පිට පාගනවා. සද්ධාවට තනිකර හිට ගන්න බෑ ප්‍රඥාව නැතුව. ඒකෙන් වීර්යය සමාධියයි දෙකේ වීර්ය වැඩි වුණොත් සද්ධා සමාධිය අඩු වෙනවා. සමාධි වැඩි වුණොත් වීර්ය අඩු වෙනවා. එනිසා වීර්යයට තනිකර හිට ගන්නත් බෑ. අනිවාර්යයෙන්ම සද්ධා සමාධියත් එක්ක තමයි යන්නේ. ඒ නිසා සතිය මේ ඇඟිලි පහ වගේ කියනවා සුළඟිල්ල සදාදී සද්ධාව වගේ මාපටැඟිල්ල ප්‍රඥාව වගේ වෙදගිල්ල දබරගිල්ල වීරිය වගේ වෙදගිල්ල සමාධිය වගේ සතිය උඩටම වෙලා ඉඳගෙන මේවා සමබර කරන එක තමයි කරන්නේ. මේ එකටවත් තනියම ඉන්න බෑ. යුගල යුගල මේ චෛතසික ඒ චෛතසික දෙකෙන් සද්ධාව තනි කර යන්න බෑ. ඒක ප්‍රඥාවත් එක්ක හැම වෙලාවෙම හරක් දෙන්න ආන්දලා වගේ මේ ඈඳුතු පද. නිසා ආනාපාන සතිය හිටනකොට ওই පහම හිටිනවා. සර් සම්පූර්ණ වාදනා කරද්දී තම කිවිද කරනකොට සම්පූර්ණ කියලා පස්සේ ලං කකුල ඉස්සලා පොළොවටම කඩ කරලා තියලා අනෙක් කකුල උස්සන අතරේ විදසක් වගේ එකපාරට දැනෙනවා නැවැත්මක් වගේ එතන නිකන් සිතිවිල්ලක් නෑ වගේ තියෙද්දී කොහොමදයි ඒ කියන්නේ ආස් ප්‍රසවාසී ඉවරලා ආස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලා මැද තියෙන ગેප් එක තමයි. ඒ වගේ හැම මේ චිත්ත වීතියක් වෙන තමයි කාලය කියන එක ලොක් කරලා බැලුවොත් එක වැඩක ඉඳලා අනික් වැඩකට අපි මාරු වෙනකොට ඉරියව්වක ඉඳලා ඉරියව්වකට රූපෙක ඉඳලා සද්දයකට හැම තැනදීම වගේ අතරමැද හිස්තනක් තියලා තමයි යන්නේ. අන්නේ හිස්තන පෙන්වන්න නැතුව ය ගමන් කරන්නේ තණ්හාවෙන්. තණ්හාව අයින් කරුවට පස්සේ හිස්තන පේන්න පටන් ගන්නවා. ඒක නිකන් මේ කුරුද්දලා හදපු එකක්. දැන් මේ මේ පිංගංගඩොල් වෙනුවට ලී කැලි වලින් ගහලා තියෙන දැකලා තියෙනද පොළොව? වාකේ. ලී කැලි එකට එකට එකට පුට්ටු කරලා මැදට පොටි දාලා කපපුවාට පස්සේ අර කොණෙන් ගත්ත දෝවිලි ටික මෙතෙන් එනකම් එක ලෑල්ලේ වගේ ගේන්න පුළුවන්. හොඳ බාස් කෙනෙක් ගැහුවොත් හොඳ තේක් වලින් ගහන්නේ බුදුම එහෙම අර කොණෙන් ගත්ත දෝවිලි ටික පියගෙන පියගෙන යන්න පුළුවන්. නමුත් අවුරුදු 20ක් විතර ගියාට පස්සේ ඕක අතර පැලිරි එන්න ගන්න. පැලිරි ආපම දෝවිලි පියගෙන එනකොට අතරමැද තියෙන හැම හිලටම වැටිලා අතනින් දෝවිලි ගෙනාවට මෙතනින් යන්නේ නැහැ එළියට. දූවිලි නැත්තනකුණත් පිහන්න පටන් අරගත්තොත් අර හිල් වසල තියෙන දූවිලි උඩට එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ කාමයේ සහිත හිත, මොහේ සහිත හිතට පේන්නේ මේ ඔක්කොම එක යායට තියනවා වගේ. නමුත් හොඳට පිළිසිදුව භාවනා කරනකොට පේනවා මේක තියෙන පුරුද්දීමක්, ඝන සංඥාවක් තියෙන රාශියක් තියෙන. රාශිය එක එකට මැද්දා වගේ පේන්න තියෙනවා. ඒ දෙට ඒ දෙට තියෙන ලෝභකම නිසා. අපි දුවනකොට හදිස්සියකදී බෝම්බයක් ගැහුවයි කියලා හෝ මල ගෙදරක් කොලා තියනවා කියලා අපිට අතරමැද හිටන් අහුවෙනවා. මොකක් කරන්නේ වලවඩලිය වල පැනගෙන දුවන්නේ. හිමීට සක්මන් කරනකොට පේනවා එක ඉරියව්කදලා ඊගාව ඉරියව්කට යනකොට හැම තැනම අතරමැද හිස්ටන් සහිතව තමයි ගමන් කරන්නේ. ඒක දැක්කට පස්සේ තමයි තේරෙන්නේ මෙව්ව බලන්නේ නැතුවනේ අපි පිටනේ බල බල හිටියොච්චර කාලේ. ඇඟට හේතුවදලා බලනකොට ආස්වාද ප්‍රසවාසය අතරත් ගැප් එකක්. හිස්තන. වම උසල දකුණ තියෙන අතරත් හිස්තන. ඉතින් මේක මේ මේ වෙනස් වෙන සුළු භංගුර දෙයක්. ඒකයි මේක පබං භංගු පබංගු කියන වචනේ ਸਰවචන සඳහන් කරලා තියෙනවා. මෙතන ක්‍රියාවක් නෑ ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ ක්‍රියාවලිය ඔක්කොම එක එක පූර්තු කරලා හදපුවා. දුවට භාවනා කරනකොට ඒවා වෙන් කරලා දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් තේරෙනවා මේ වගේ ඒකාකාරීකමක් දැක්කේ මොඩකම නිසා, හොඳට බලපු නැති නිසා. හොඳට විස්තර සහිතව සතියෙන් බලනකොට හැම එකක්ම කැලි කැලි පුරුද්දලා හදප එකක්. ඒ නිසා මේක ඉතර වටිනා yaadena සාරගතියක් නෙකේ නෑ. හරපද්ධතියක් නෑ. මොඩකම නිසා නිත්‍ය සංඥාවක් ආවට නිත්‍ය සංඥාවක් ගන්න දෙයක් නෑ මේක. දැයි අපි පැය කමාරක්ට එකකුත් විනාඩි 20ක් විතර කාලයක් ගත කළා තියෙනවා. අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නැත කළොත් අපි හතරට නැවත රැස් වෙනවා ධර්ම දේශනාවක් සඳහා. ඒ අතර කාලේ අපි සක්මණට විවේකයට ගත කරනවා. වෙන ප්‍රශ්න තියෙනවා නම් මතක් කරන්න මතු කරන්නයි කියලා මං ඉල්ලා හිටනවා ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ශිළු දිනාගම තෙරුවන් සරණයි.